নমস্কার වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි নমස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි নমස්කාර වේවා තුනුරුවන් සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු කරුතර මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි ඔබට මතක ඇති අපි උදේ වරුවේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගනිද්දී අපේ අතීතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උපමාව අවුරුදු 100ක ආයුෂ තියෙන කෙනෙක් දවස ගානේ කල්ප ලක්ෂේ ගානේ ගෙවුණු අතීතය බල බල සිටිද්දි අවුරුදු 100 ඉවර වෙලා යා මැරිලා යනවා. නමුත් ඒ දැකපු අතීතයේ ටිකයි නොදැකපු අතීතේ ඊට වඩා ගොඩාක් කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේක පටන් ගත්තු තැන පැහැදිලි නෑ. පුබ්බාකෝටින පඤ්ඤායති පටන් ගත්ත තැන පැහැදිලි නෑ. පටන් ගත්ත තැන අපැහැදිලි වුණාට දැන් තියෙන తত্ত্বය පැහැදිලියි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පටිච්චසමුප්පාදය ඉගෙන ගැනීමේදී ශ්‍රාවකෙක් පටන් ගන්නෙ කොහෙන්ද? ජරා මරණ වලින්. අපි උදේ ඉගෙන ගත්තේ ජරා මරණ. ජරාවටපත් වෙනවා අපි මැරිලා යනවා. ජරාවටපත් වීම කියන එක අපිට සතුටට කරුණක්ද? නෑ. කවුරු තරුණ වෙන්න ආස මිසක්කා වයසට යන ආසද? නෑ. දන් තිනවට දාස දත් ගැලවෙනවට දාස. හැම රැලි වෙන්නට ආස හොඳට ලස්සන දිලිසනවටද? මේ වගේ අපි ජීවත් වෙනවට දාස මැරෙනවටද? මරණය පිළිබඳ කුමක්ද බයක් අපිත් එක්ක නැද්ද? තියෙනවා. සමහර කරුවලට බයයි, තනියම ඉන්න බයයි. මේ ඔක්කොමත් එක්ක තියෙන මේ ජීවිතය පිළිබඳ අනුබෝධය. ලෝකේ මරණයෙන් නිදහස් වෙන්න කෙනෙක් නිවන් අවබෝධ කිරීමෙනුයි ඔබට මතක ඇති. සත්‍යවෘද්ධි පුංචි රහතන් වහන්සේ හොරු අල්ලන් ගියා. බිලි දෙන්න. මිනිස් බිලි. මං හිතාගෙන හිටියේ මිනිස් බිලි දීම ඒ කාලේ විතරක් තිබිච්ච දැන් නැති එකක් කියලා. තාමත් තියෙනවා ඉන්දියාවේ. අදටත් තියෙනවා ඒක. ඉතින් ඒ පොඩි රහතන් වහන්සේව අල්ලගෙන ගියපු වෙලාවේ පුදුමයටපත් වුණා. හොරු. පුදුමයටපත් වෙලා බැලුව කිසි බයක් නැහැ. දැන් බලන්න අපි මේ අර ඌරුණක් හදනවා කියලා කොහොම මෙහෙම නින්නේ. ගැහි ගැහි. නැන්ද එහෙම. පණ ගැහෙනවා. එතකොට ඉස්සර අපි දුර ගමනක් යද්දී වතුර ටිකක්වත් අරන් යබොන්න අද ඒක පුළුවන්ද? ප්ලේන් එකක වතුර ටිකක් ගෙනෙන්න පුළුවන්ද? පණ ගෙහෙනවා. බයේ ඉන්නේ. එතකොට අර පොඩි රහතන් වහන්සේ අල්ලගෙන දැන් ඇදගෙන යනවා. යමන් කියලා. වෙනසක් නැහැ. සතුටින් යනවා. සතුටින් යනවා. දැන් මරණ ලෑස්ති වෙන්නේ. ඉතින් හොරනායකයට හරි ප්‍රශ්නයක් මේක. හොරනායකෙක්ව මේ මේ බලනවා කිව්වා මේ කඩුව දිහා. බැලුවා. ඉනාම් වෙනවා පොඩි එක්කෙනා. එතකොට තමයි මේ හොරාට මොළේ පෑදුනේ. මේ හොරනායකය අහනවා මට හිතා ගන්න බෑ මේ සිද්ධිය. අපි මෙතෙන්ට අරගෙන ඇවිල්ලා තියනවා කිව්වා සිටුවරු. ලොකු මුදලාලිලා උගත්තු කොම්පැනිකාරයෝ ඔක්කොම බෙටි දාගෙන අඬනවා කිව්වා අඬනවා කිව්වා අනේ මං කියන ගාණක් දෙන්නම් මාව බේරන්න මට යන්න දෙන්න මං කොම්පැනිය ලියලා දෙන්නම් මට යන්න දෙන්න අඬනවා කිව්වා සිහි නැතු වැටෙනවා කිව්වා ඔබ hina වෙන්නේ මොකද කියලා ඇහුවා ඒ දීපු උත්තරේ මේ ලෝකේ මරණය ඉක්මවා ගිය කෙනෙකුට අර උත්තර දෙන්න බෑ. ඒ පුංචි රහතන් වහන්සේ කියනවා මරණය කියන එක මට සනීප වෙච්ච ලඩක්. ඒක මම වමනේ දැම්මා. මට මරණය කියලා එකක් නැහැ. මට ජීවිතය මරණය අතර වෙනසක් නැහැ. ඒක මට සනීප වෙච්ච අසනීපයක් කිව්වා. ඊට පස්සේ කිව්වා මේක මට ප්‍රශ්නයක් නෙමෙයි කිව්වා. පඩියක් බලාපොරොත්තුෙන් ඉන්නවා වගේ අපි දන්නවා කිව්වා මේක සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මරණය කියන එක මට කම්පාවටපත් වෙන්න කාරණයක් නෙමෙයි කිව්වා. මරණය ගැන මේ විදිහට මේ පොඩි රහතන් වහන්සේ කියාගෙන යද්දී හොර නායකයා කඩුව වීසි කළා. වීසි කළා ඒ පුංචි රහතන් වහන්සේ ළඟ දන ගහගෙන අහනවා ඔබට කොහොමද මේ පුංචි වයසේ ඔය ඥාන ලැබුණේ? කවුද ඔබට ඔය මරණයට බය නැති ජීවිතය ඉගැන්වුවේ? කිව්වා සවැත් නුවර ඉන්නවා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේ ගැන්නේ. බලන්න පින කියන එක තිබිච්ච විදිහ හිතන්න බෑ. අර හොරු ටික ඔක්කොම තීරණය කළා මහාන වෙන්න. ඒ අයට පුළුවන් වුණා මරණයෙන් නිදහස් වෙන්න. මේ මරණයෙන් අපි නිදහස් වෙලා තින්නේ. ආය ආය අපි කොච්චර කල් මැරෙයිද කියලා. ආයාය කොච්චර කල් මැරෙයිද කියලා අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආරි සත්‍ය අවබෝධ කරපු නැති කෙනා නැවත නැවත මරණයටපත් වෙද්දි උපදින්න ආස කරන්නේ ගව දෙනකින් කිරි කිරි බොණ්ඩ බලාගෙන ඉන්න බහුපෙටිය වගේ කියනවා. බහුපෙටියා ලෙහෙපු ගමන් දූවගෙන ගිහිල්ලා කොහෙද එල්ලෙන්නේ? ගව දෙනගේ තන බුරුල්ලේ. මේ වගේ කිව්වා මැරෙන් ආය ආය මැරෙන ජීවිතයක් තියෙන කෙනා උපදින්න බලන් ඉන්නේ. අපි මැරෙන්නේ උපදින්න බලාගෙන. පටිච්ච සමුප්පාදය අවබෝධ කරන තුරු අපිට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා මේ කල්ප ගානකට මිනිස්යන්ට නොලැබෙන ධර්මයක් කියලා දෙනවා. ඔබ දන්නවා ඇති. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ නිතර. බුදු කෙනෙක් නිතර පහළ වෙන්නේ නැහැ. අපි දැන් ලෝකෙ කෝටි කීයක්ද ඉන්නේ? 800 පැනලානේ 800ද? කාටවත් තියෙනවද මහපුරුෂ ලක්ෂණ? නැහැ. එතකොට කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙලා මේ හේතුඵල ධහම කියා දෙනවා උපාදාන වලින් තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් නිදහස් වෙන. එතකොට මේ ධහම කියා දෙනකොට ඒක අවබෝධ කිරීම පිණිස බුද්ධිමත් එක්කිනා තමන්ගේ නුවණ පාවිච්චි කරනවා. තමන්ගේ නුවණ ඒ සඳහා යොමු කරනවා. ඒක කරන්නේ කවුද? බුද්ධිමත් එක්කෙනා. එතකොට ඇයි එහෙම කරන්නේ? එයා දන්නවා මේ වෙලාවේ මම මේ ධර්මයේ කොහොම හරි තේරුම් ගන්න ඕනේ. මම මේ කොහොම හරි අල්ල ගන්න ඕනේ. මට මේ අවස්ථාව මිස් වෙලා ගියොත් ආයේ මේ වගේ අවස්ථාවක් මට ආයේ ලැබෙයි කියලා හිතන්න බෑ කියලා. කෝටි ගාණක් කෝටි 100 ගාණකින් පිරුණු ලෝකේ අල්ප මිනිසුන් කොටසකටයි මේ ධර්මය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ පින්වත්නි. මේ අවස්ථාව ගිල්හුණොත් අපි දන්නේ කියන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී අපට උදා වෙයිද කියලා. මොකද මෛත්‍රී බුදුරජාන් වහන්සේ පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 උණ කලටයි. මිනිසුන්ගේ අවුරුදු 80000 වෙන්න ආයුෂ මේ මේ අපේ මේ මේ ජීවිත කාලේ වැඩි වෙන්න අවුරුදු කීයක් යයිද කියලා අපි දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120යි. එතකොට 120 ඉඳලා දැන් අවුරුදු කීයක් වගේ අඩු වෙලා තියෙනවද? 20ක් 30ක් සාමාන්‍යයෙන් 80ක් හත්ත පහක සුවන් ඉන්නේ නේ. එතකොට මේ අවුරුදු 2500ක් ගිය ටික අඩු වෙනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා අනාගතයේ මේගොල්ලෝ කොච්චර සයන්ටිස්ට්ලා කරණම් ගැහුවත් ආයුෂ නම් වැඩි කරන්න බෑ කිව්වා. මේක අඩු වෙනවා. අඩු වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි කරගන්න හදන්නේ විටමින් වලින්නේ. බුදුරජාන් වහන්සේ වදාලා ආවස වැඩි වෙන්නේ කුසල් වලින් කියලා. ඒතර කුසල් දන්නේ නැති ලෝකේ ඉන්ජෙක්ෂන් ගහලා ආවස වැඩි කරන්න බලන්නේ. නමුත් කොච්චර කළත් මේක වැඩි කරන්න බෑ. අඩු වෙවි යනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා කීයට බහිනවද? 10ට. 10ට බහිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ මිනිස්සු පේන්නේ එක්කිනාට එක්කිනා සත්තු වගේ කිව්වා. දැන් ඒකේ ලකුණු පහළ වෙලා නැද්ද? එක්කිනාට එක්කිනා යම්කිසි බයක් නැද්ද? හැමතැනම මිනිස්සු එහෙට මෙහෙට රටවල් වලින් රටවලට මාරු වෙනකොට ඒ චෙක් පොයින්ට්ස් දාගෙන මේ අවුස් හවුස්ෙන් බලන එක්කිනාට එක්කිනා බයක් නැද්ද? සත්තු වගේපත් වෙනවා කියන මිනිස්සු. ඊට පස්සේ අවුරුදු 10 දී මිනිස්සු ආයේ ඒකේ හරි ලස්සන වචනයක් තියෙනවා. මූ මරන්න කියලා හිතනකොට ආයුධය අතට එනවා කියනවා. ඒකේ තේරුම තමයි ඒ කාලේ ඒගොල්ලෝ ආයුධ පාවිච්චි කරන අනාගතේ රිමෝට් කන්ට්‍රෝල් වලින් තමන්ගේ අතේ තියාගෙන. ආයුධ සෙට් කරනවා අතේ තියන් ඉන්නවා රිමෝට් එක. ඒ මට්ටමට මිනිස්සු යනවා. ඊට පස්සේ තමයි මිනිසුන්ට තේරෙන්නේ දිගට හරහට මිනිස් ඝාතන වෙද්දී අනේ අපිට මේ මොකද්ද මේ උනේ කියලා. ඊට පස්සේ තේරෙනවා අපිට මේ වැරදුනේ අපිට කුසල් නැතිවීමෙන්. කුසල් වඩන්න කල්පනා කරනවා. ටික ටික ආයුෂ වැඩි වෙනවා කියනවා. වැඩි වෙලා අවුරුදු 80000 වෙනකොට වෙනස් වෙලා මාරු වෙලා ඊළඟට අලුත් නම් හැදිලා රටවල් වෙනස් වෙලා බරණැස තමයි එතකොට නම කේතුමති. බරණැස තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ අවුරුදු කී දහ වෙනකොටද 80000. ඒ දැන් මේක lessලා ගියොත් අපි කත් එතනට එන්න කල්පනා කරනවා කියලා. ඒකත් lessuවොත් ආයි කියන්න බෑ කල්ප කීයක් බුද්ධ ශූන්‍යද කියලා. බුද්ධ ශූන්‍ය කියන්නේ බුදුරු නෑ. මේ ධර්මය අහන්න නෑ. දැන් බුද්ධ කාලේ හැටියට සම්මත මෙකල මේ ධර්මයේ හැමතැනම අහන්න සුලබද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඉක්මනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සතර පායෙන් මිදෙන්න මහන්සි ගනිමු කියන වචනේ සුලබද? සුලබ කියන්නේ නිතර අහන්න ලැබෙනවාද? නෑ. දනුත් අහන්න ලැබෙන්නේ නැති දුර්ලභදී ඔබ හිතන්නේ ඉස්සරහට ලැබෙයි කියලාද? අනාගතේ ආයේ මනුස්ස ලෝකෙ ඉපදිලා ඔබ හොඳට පින් කළා සුදු පවුලක උපන්නා. හැම විතර සුදුර තියෙයි. හිත සුදු කරගන්න නම් හම්බ වෙන්නේ. ඒ නිසා අපි මේ ජීවිතයේදී මහන්සි ගන්න ඕන දේවල් අතර එකක් තමයි පටිච්ච සමුප්පාදේ තේරුම් ගැනීම. ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. ඒක අපි පැහැදිලි කරගන්න ඕනේ. එහෙනම් ජරා මරණ හටගන්නේ අපිට ශනිගේ ප්‍රොබ්ලම් එකක් නිසා නෙමෙයි. ශනි ග්‍රහයක්. ශනි ග්‍රහය කොහේ ගියත් ජරා මරණ නම් හට ගන්නවාමයි. ඊළඟට ඔබට කවුරු හරි බය කළොත් ඔබ ආ ඊළඟට කුජ ග්‍රහය වෙන තැනකට යනවා. එතකොට බය අනේ කුජ ගියා. බය වුණොත් කොහෙද ගියේ පූජාවක් කරන්න ඉක්මනට ඔබ කැමති ඒ තැන ඉන්නද? ඔබ කැමතිද එහෙම මන් දන්නේ ඔබ ඉන්නවද කියලා. ඔබ කැමතිද එහෙම වෙන්න? මම මම නම් කැමති නෑ. මම කැමති ස්වාධීන මිනිස්සෙක් හැටියට හිතන්න. කරුණ සහිතව හිතන්න. මං කැමතියි. එතකොට අපිට ජරා මරණ හටගන්නේ මක් නිසාද? ඉපදීම නිසා. ඉපදීම නිසා. එතකොට ඉපදීම කියන්නේ කාගෙන්වත් ලැබිච්ච තෑග්ගක් නෙමෙයි. ඉපදීම කියන්නේ මොකද්ද? උපාදානයේ නිසා ඇතිවෙච්ච දෙයක්. නෑ. භවයේ නිසා ඇතිවෙච්ච දෙයක්. ඉපදීම කියන්නේ භවයේ හැදුනාද ඒකේ තියෙන දැන් හරි ලස්සන මේ වචන පින්වත්නි හොඳට මතක තියාගන්න ධම්ම නියාම natural law එකක් ස්වාභාවික නියාමයක් නියමයක් මේක නීතියක් හේතුවක් හටගන්නකොට ඵලයේ හටගන්න එක. එතකොට මේක මේ කාගේවත් එකක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා භවපච්චය ජාති. එතකොට භවේ හට ගන්නවා කියලා උන්වහන්සේ වදාලේ උපාදාන. දැන් අපි ඒක පැහැදිලි කළා නේ. අපි හිර වෙනවා කියලා හතරකට. මොනවද හතර? කාමයට හිර වෙනවා අපි. ඒකෝර අපිට එකෙන් බේරෙන්න, ගැලවෙන්න බෑ. කාම උපාදාන. ඊළඟට දෘෂ්ටි වලට අපි හිර වෙනවා. මතවාද වලට හිර වෙනවා. හිර වුණාම දෘෂ්ටි උපාදාන. ඊළඟට සීලබ්බත උපාදාන. එක එක එක එක රිචුවල්ස් වලට අපි හිර වෙනවා. ඊළඟට අත්වාද උපාදාන. අපි self view එකට හිර වෙනවා. හිර වුණාට පස්සේ ආත්ම දෘෂ්ටියේ ගැලවිලි බොරු. හිර වුණාම ගැලවෙන්න බෑ. ඒ ඒ හිර වෙලා ඉඳගෙන තමයි අපි මේක ගොඩනගන්න හදන්නේ බව පැවැත්ම. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපාදානය නිසා භවය හට ගන්නවා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළ උපාදාන හට ගන්න මොකෙන්ද? තෘෂ්ණාවෙන්. තණ්හාවෙන් තමයි උපාදාන හටගන්නේ. තණ්හාවට අපි තේරෙන වචනයක් කිව්වා. මොකද්ද? ඈ යම් කිසි දෙයකට ඔව් ඇදිලා යනවා. ඇදිලා යනවා. ඒක මොකක් වගේද වුණාහස බුදුරජාණන් වහන්සේ වදාළේ? සැඩ පහරක් වගේ කිව්වා. ඒ කියන්නේ හරි වේගෙන් හරි ඉක්මනට ඇදිලා යනවා. එතකොට ඉක්මනට ඇදිලා යනකොටම දැන් බලන්න මී කතුරට මී කහු වෙන්න වෙලාවක් යනවාද? පට පට ගාලා අහුවිලා මෙවලා යන්නේ නැද්ද? ඒ වගේ ඇදිලා ගිය ගම හිර වෙනවා ඒකේ. තණ්හාව ඇති වෙච්ච ගමන් උපාදානය ඇති වෙනවා. උපාදානය ඇති වෙච්ච ගමන් භවය ඇති වෙනවා. භවය ඇති වුණා කියන්නේ ඉපදීමට හැදෙනවා කියන එකයි. එතකොට විඥාන ඒක තමයි හැදි හැදි තියෙන්නේ. එතනින් අපි නැවැත්වෙලි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අරමුණු වලට ඇදිලා යන්නේ දැන් අපි ගත්තොත් ඇහෙන් දකින රූපේට අපි ඇදිලා යනවා. කනෙන් කඩෙන් අහන ශබ්දයට අපි ඇදිලා යනවා. නාසයට දැනෙන ගඳ සුවඳට ඇදිලා යනවා. ගන්ධ තණ්හා. දිවට දැනෙන රසයට ඇදිලා යනවා. මොකද්ද? රස තණ්හා. කයට දැනෙන ස්පර්ශයට ඇදිලා යනවා. ඒ මොකද්ද? ස්පර්ශ තණ්හා. මනසට සිතෙන අරමුණු වලට ඇදිලා යනවා. ධම්මතන. හැබැයි පින්වත්නි මතක තියාගන්න ඕනේ මේක මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්න කෙනෙක් දුක් විඳීමෙන්ද ප්‍රඥාව දිනු කිරීමෙන්ද ප්‍රඥාව දිනු කිරීමෙන් දැන් බලන්න හිතලා බුද්ධ කාලේ හිටිය හරි පින්වන්තය හිටිය පුංචි පුංචි දේවල් වල හිර වෙලා බිම්බිසාර රජුරුවන්ගේ දුව බිසමක් හිටියා කේම. කේම කියන්නේ හරිම ලස්සන කෙනෙක්. ඒතර එයා ආස මොනවටද? ලස්සන දේවල් වලට. එයා අහන්න කැමති මොනවටද? ලස්සන ගැන කියන ඒවට. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගැන මොකක් හරි වැරදි විස්තරයක් කිව්ව මේ කේමට. තනෝනේ තිනෝන්ලගේ හැටි මොක හරි ඕන කෙනෙක් කිව්ව මොනවා හරි ගිහිල්ලා අහගෙන ගිහලා එක දිග කරලා කිව්වා. කිව්වා නේ යන්න නම් එපා හරියට බයිනවා ඇඟට. ඇඟට හරියට බයිනවා කියලා. එතකොට රූපෙට රූපෙට ආස කර කර හිටපු එක්කෙනා ත මොකද වෙන්නේ යාට? එයා කැමති විදිහ අහන්න. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වොත් දේශනා කරොත් එimhe මේ ශරීරේ මේ දුරුට නමයකින් අසූචි වැගිරිනවා කියලා කියනවා කියමු. මේක අහගෙන ඉඳලා නෝනා කෙනෙක් ගිහිල්ලා කිව්වා කේමට හරියට ඇඟට බයිනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ගියේ පණවිඩිය මොකද්ද? ඊට පස්සේ බිම් කේමකු අන්නේ මන්නම් යන්නේ නැහැ කිව්වා. ඇඟට බයින ළඟට. දැන් ඉතින් බිම්බිසාර රජුරන්ට යවා ගන්නම බෑ මෙයාව. දැන් බිම්බිසාර රජුර කවුද ඒ වෙනකොට? සුවාන් වෙච්ච ශ්‍රාවකෙක්. දැන් බිම්බිසාර රජුන්ට ඕනකම තියෙනවා මේ ධර්මලාභය අනිත් අයට ලබා දෙන්න. දැන් බිම්බිසාර රජුර කල්පනා කළා කළා යන්නේ නෑ මෙයා. දවසක් සේවකයෙකුට කිව්වා මම කිව්වා මේ විශ්ව හරිය ආසයි ලස්සන දේවල් වලට සින්දු අහන්න ආසයි. වේලුවනාරාමයේ ගෙන ලස්සනට හදපන් කිව්වා සින්දු ටික. හදලා එයාට ඇහෙන මායමේ ඉඳලා හොඳ ලස්සනට ෆ්ලූට් ටිකක් ගගහ කියපන් කිව්වා මේ සින්දු ටිකක් වේලුවනේ ගැන. ඔන්න කිව්වා ලස්සනට වේලුවනාරාමේ කුරුල්ලු ගැන, ලේන්නු ගැන, උන් ලස්සනට යන හැටි පරිසරය ගැන කිව්වා. දැන් ලස්සනට නෙමෙයි ආස. ඔන්න ආසාව ඇති වුණා. මොකක්ද ඇතිවෙච්ච ආසාව? වේලුවනාරාමෙට යන්න. බිම්බිසාර රජුරන්ට කිව්ව රජුගේ බොහොම හොඳයි මම ලෑස්ති කරන්න කිව්වා. දැන් ඉතින් රාජකුමාරිනේ. යන්න. එතකොට බිම්බිසාර රජු සේවකයින්ට කිව්වා මෙයාට යන්න දෙන්න. හැබැයි කියන්න ඇතුළට ගියාට පස්සේ රජුරුවන්ගේ නියමයක් තියෙනවා බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා මිසක් එළියට යන්න බෑ කියලා. දැන් මේ පැත්තෙන්වත් මෙයාව දාන්න බලන්නේ ධර්මයට. එහෙනම් ධර්මයට දැයමිල්ල ඒ කාලේ මේ කාලේ විතරක් අමාරු එකක් නෙමෙයිනේ. ඒ කාලෙත් අමාරුයි. ඊට පස්සේ බිම්බිසාර කේම ගියා. වේලුනාම ගිහිල්ලා තිලීන්නුන්ට කෑම දෙනවා, මල් බලනවා, ඉතින් ඇවිදිනවා, පොකුණු වටේ යනවා, ලස්සනයි කියලා. දැන් ලෑස්ති හිමීට ලස්සන බැලුව පණින්න දැන් ලෑස්ති. හා හා එළියට යන්න බෑ කිව්ව දැන් ඉතින්. යන්න කිව්ව බුදුරජාන් වහන්සේ මොන ගෑම. ඉතින් අකමැත්තෙන් දැන් මරන්න එක්කන් යනවා වගේ. ඇයිද ඇඟට බණී කියලා දැන් බය. දැන් ඉතින් ලස්සනට ඉන්න නෝන නෙමෙයි. ඉතින් යන්න. අමරන්න එක්කන් යනවා වගේ දැන් රාජ නියෝගය. යනකට පුදුම හිතුණා. මොකද්ද පුදුමේ? ලස්සන කාන්තාවක් දිව්‍යාංගනාවක් වගේ කාන්තාවක් පවන්සලසල ඉන්නවා බුදුරජාණන් වහන්සේට බලන්න උන්වහන්සේ කරුණාව හරියටම දැනගත්තනේ ඒ නෝන ආස කරපු දේ ලස්සන කාන්තාවක් පවන්සලසල ඉන්නවා එතකොට අර කේමාගේ බය ඔක්කොම නැතෝ ගියා ඊට පස්සේ මතක් වෙන්නේ නැති අර කියපු නෝනාව අනේ මේ ගෑනු මගේ ඔලුවට දාපු දේවල්. ඇයි යන්න නම් එපා ඇඟට බයිනවා මේ කොච්චර ලස්සන කෙනෙක්ද මේ පවන්සලසල ඉන්නේ. එතකොට සමහරු කියනවා යන්න නම් එපා මහා මෙුණාවේ. අවබෝධයට දායි. එතකොට කේම ගිහින් පුදුමෙන් බලන් ඉන්නවා. ආර්යයා ටික ටික වයසට යනවා. මම රැලි වැටෙනවා. කෙස් සිදෙනවා. ආ ලස්සන කොණ්ඩේ බලාගෙන ඉඳි පොල් මුඩක් වුණා. ලස්සන මූණ බලාගෙන ඉඳිද්දි අර ඇකිලිලා ගියා චුරුස් වෙලා. හැම ඔක්කොම දිරලා ගියා. එතකොට තමයි කේ මට තේරුනේ ජරාව ජීවිතයේ කොටසක් කියලා. මැරිලි වැටුණා. ජරා මරණ ජීවිතයේ කොටසක් කොටසක් කියලා ධර්මයේ කිව්වේ නැහැ. පෙන්ුණා. බලන්න බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකේ වේගෙන් ධර්මය අල්ලන හැටි නිකං කෙනෙක් නෙමෙයි කේම කවුද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් අතර ප්‍රඥාවෙන් අග්‍ර භික්ෂුණිය මේ ඉන්නේ රූපෙට හිර වෙලා. ඉතින් පින්වත් මේ වාසනාව කියන එක ඒකෙන් තේරුම් ගන්න ඕනේ ඒකයි. වාසනාව කියන එක නිකන් බිම් බලාගෙන එකට හම්බ වෙනවා කියලා මම නම් කියන්නේ. වාසනාව කියන එක තියෙන්නේ අවංකකමයි නුවණයි හැකියාවයි මත වාසනාව තියෙන්නේ ඉතින් තෘෂ්ණාව හටගන්න හේතු වෙන්නේ කුමක් පත්‍යද තණ්හා? ඔව් වේදනා පත්‍ය තණ්හා. විඳීම නිසා තණ්හාව හටගන්න අපි ඒක ඉගෙන ගන්න වෙනවා ටිකක්. විඳීම කියන්නේ ඔන්න අපි ඔබට මතකද මම මුලින්ම කිව්වා ඉපදීම ගැන ඉපදීමේදී මම කිව්වා අපි කොහේ හරි ලෝකෙක ඉඳලා අපි මලා. මැරිලා කර්මයේ හැදිලා, ඒ කියන්නේ භවයේ හැදිලා තිබුණා කාම ලෝකෙට. කොයි ලෝකෙටද භවය හැදිලා තිබුණේ? කාම ලෝකෙට. කාම ලෝකෙට භවය හැදිලා තියෙන වෙලාවක අපේ මව්පියෝ එකතු වුණා. ඔන්න පරිසරය හැදුනා භෞතික. එතකොට මේ කර්ම විපාක දෙන්න හැදිලා තියෙනවා. ඔන්නේ විඥානයේ මෞකුසට බැසගත්තා. විඥානයේ මෞකුසේ බැසගත්තාම ධාතු කීයක් පිහිටියාද? ධාතු 6යි. මොනවද ඒ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. මේ ධාතු 6 මෞකුසේ පිහිටියා. පිහිටලා අපිකම දවසක් ගියා. දවස් 3-4ක් ගියා, සතියක් ගියා, මාසයක් ගියා. දැන් ටික ටික මේ ධාතු 6 වැඩෙනවා. කර්මානුරූපව වැඩෙනවා දැන්. මාවගේ ආහාර උපකාරී වෙලා වැඩෙනවා. වැඩෙනකොට මේ කර්මානුරූපව හැදෙනවා මොනවද හැදෙන්නේ? ආයතන 6. ඇස් දික, කන් දික, නාසය, දිව, ශරීරය, මනස. හැදිලා ඔන්න මව කුසෙන් නික්මෙනවා. නික්මුණ මොහොතේ ඉඳලා එයා අර S2 පාවිච්චි කරනවා. රූප බලන්න. ඒතර මම කියන්නේ ධාතු කීයක් පිටියේද මව කුසේ? ධාතු 6. ඒ ධාතු 6 මුල් කරන් තමයි ඔක්කොම වැඩුණේ. ඊට පස්සේ S2 හැදුනාම ඒ ඇහි තියෙනවා විඥානයේ හටගන්න ස්වභාවය. එතකොට ඇහෙන් රූප බලද්දී අර ඇහි අර විඥානේ වැඩ කර කර තියෙනවා. කනෙන් ශබ්ද අසද්දී අර උපදිනකට සකස් වෙච්ච විඥානේ වැඩ කර කර තියෙනවා. ඇති වෙවි නැති වෙවි තියෙනවා. ඊළඟට නාසයෙන් ආග්‍රහණය කරද්දී අර ඉපදිනකට තියෙන විඥානේම වැඩ කර කර තියෙනවා. දිවෙන් රස විඳිද්දිත් විඥානේ හට ගන්න විදිහට තියෙනවා. මුළු ශරීරෙත් ඒ විඥානයේ ක්‍රියාකාරීත්වය බලපවත්තන්න පුළුවන් විදිහට තියෙනවා. මනසෙත් එහෙම තියෙනවා. එතකොට ඇහෙන් රූපයක් බලනකොට අපි එතකොට ඒකට උපකාරී වෙනවා ඇහැ. ඇහැ තමයි ඉස්සල්ලාම උපකාර වෙන්නේ. එතකොට ඇහැට රූපයක් කෙනකොටම අර විඥානය තමයි වැඩ කරන්නේ. එතකොට රූපේ පේනවා. කණෙන් ශබ්දයක් ඇහෙනකොට ඒ විඥාණය තමයි වැඩ කරන්නේ. එතකොට ශබ්දය ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනකොට දැන් දැන් අපි ගත්තොත් අපි නිදි. අපි නිදාගෙන ඉන්න වෙලාවක ඔන්න කෙනෙක් හඳුන් කූරක් පත්තු කරනවා. අපි නාසයට සුවඳ දැනෙනවාද? නාසෙ නැද්ද? නාසෙ තියෙනවා. එතකොට අර හඳුන් කූරු දුමත් නාසයට මේ මේ වාතයෙන් යනවා ඇතුළට. නමුත් දැනගන්නේ අපි. එහෙනම් හඳුන්කూరు නාසයේ තිබුණා කියලා අර සුවඳ නාසයට ගෑවුණා කියලා විඥානේ හටගත්තොත් තමයි දැනගන්නේ. තේරුණානේ? එතකොට දිවට රස දැනෙනකොට විඥානය හටගත්තොත් රස දැනගන්නවා. ජීවි මරුණොත් මොකුත් කරන්න බෑ. දිවේ මරුණොත් රස දැනෙන්නේ නැහැ. සමහර අය ජීවත් වෙලා ඉඳිද්දි දිව මැරෙනවා. මැරුණාම මොකද වෙන්නේ? දිව වැඩ කරන්නේ ඊට පස්සේ නාහෙන් බට දාලා තමයි යා ජීවත් කරවන්නේ. එතකොට ශාරීරියේ වුණත් ඒ විඥාණය හටගන්න තැන තමයි දැනෙන්නේ. දැන් કૃතිම විදුරණ පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒ කොටස අප්‍රාණික දැනෙන්නේ නැති වෙන්න කරන්න. එතකොට එතන විඥාණය හටගන්නේ. එතකොට ස්පර්ශ දැනෙන්නේ එතකොට මේ වගේ. එතකොට බලන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇහෙන් රූපය බලද්දි කරුණු තුනක් එකතු වෙනවා කිව්වා. මොනවද එකතු වෙන කරුණු තුන? ඇහැයි රූපයයි විඥානයයි. කනෙන් ශබ්දයක් අහද්දි කරුණු තුනක් එකතු වෙනවා. මොනවද? කනයි, ශබ්දයයි, විඥානයයි. නාසයෙන් ආග්‍රහණය කරද්දී කරුණු තුනක් එකතු වෙනවා. නාසයයි ගඳ සුවඳයි විඥානයයි. දිවෙන් රස විඳිද්දී කරුණු තුනක් එකතු වෙනවා. දිවයි රසයයි විඥානයයි. කයට පහස දෙනෙද්දී කරුණු තුනක් එකතු වෙනවා. කයයි පහසයි විඥානයි. මනසට අරමුණක් එද්දී ඒ විදිහටම තුනක් එකතු වෙනවා කිව්වා. මනසයි අරමුණුයි විඥානයයි. එතකොට පින්වත්නි මේ ඇස කියන්නේ ඉන්ද්‍රිය. අපි ඒක පස්සේ ආයතනය කතා කරමු අපි. එතකොට මේ එකතු වුණාම ඇහැයි රූපය විඥානය එකතු වුණාම තමයි අර රූපේ ආස්වාදේ දැනෙන්නේ. එතකොට රූපයෙන් අපිට ලැබෙනවා නම් සැපයක් අපිට සැපේ සැපේ විඳිනවා අපි. එතකොට සැප විඳින්න සම්බන්ධ වෙන්නේ දැන් ඇහැයි රූපයයි විඥානය එකතු වුණාම ඒකට අපි කියනවා පාලියෙන් ස්පර්ශය කියලා. මොකක්ද ඒකට කියන්නේ? ස්පර්ශය. ස්පර්ශය කියන්නේ මේ තුන එකතු වීමට. එතකොට කණෙන් ශබ්දයක් අහනකොට කණයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. ඒ මොකද්ද? කණේ ස්පර්ශය. නාසයට ගඳ සූදක් දැනෙද්දි නාසයයි ගඳ සූදයි විඥානය එකතු වෙනවා. ඒක මොකද්ද? නාසයේ ස්පර්ශය. දිවයි රසයයි දිවට රසයක් දැනෙද්දි දිවයි රසයයි විඥානය එකතු වෙනවා. ඒක මොකද්ද? දිවේ ස්පර්ශය. කයට පහස දැනෙද්දි කයයි පහසයි විඥානයයි එකතු වෙනවා. ඒක මොකද්ද? කයේ ස්පර්ශය. මනසට අරමුණක් දැනෙද්දි මනසයි අරමුණුයි විඥානය එකතු වෙනවා. ඒක මොකද්ද? මනසේ ස්පර්ශය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ස්පර්ශය මේ ස්පර්ශය ගැන උන්වහන්සේ උපමාවක් කළා මේක අපිට බේරෙන්න බෑ කිව්වා. මොකෙන්ද බේරෙන්න බැරි? ස්පර්ශයෙන්. ඒක මොකක් වගේද උන්වහන්සේ දේශනා කළා හැම ගහපු හරකෙක් වගේ කිව්වා. හැම හරකෙකුගේ හැම ගහලා කියන්නේ පණු පිටින් එන්නේ මැරිච්ච නෙමෙයි. පණ පිටින් ඉන්න හරකේ හැම ගහලා අතෑරියා කියමු. හරකට දෙවිල්ලයි දැන්. දැන් හරක ගිහිල්ලා ගහකට හේතු වුණොත් මොකද වෙන්නේ? ගහේ ඉන්න සත්තු හරකව කනවා. හරක වතුරට බැස්සොත් වතුරේ ඉන්න සත්තු හරකව කනවා. හරක ආවොත් නිකන් එලිමහනට එලිමහනේ කැරකෙන සත්තු හරකව කනවාද? හරකට බේරෙන්න පුළුවන්ද? මේ වගේ කිව්ව අපේ ස්පර්ශය. දැන් ඇහැට පේනවා හොඳ අරමුණුත් පේනවා. ඔව් සැප විඳීම ලබා දෙන අරමුණුත් පේනවා. දුක් විඳීම ලබා දෙන අරමුණුත් පේනවා. කනට ඇහෙනවා අපිට සතුට දෙන දේත් ඇහෙනවා. අපර දුක දෙන දේත් ඇහෙනවා. නාසයට අපිට ආස කරන දේත් දැනෙනවා. අපි ආස නැති දේත් දැනෙනවා. දිවට අපි කැමති රසක් දැනෙනවා. අකමැති රසක් දැනෙනවා. ශරීරයට අපි කැමති ස්පර්ශෙත් දැනෙනවා. අකමැති ස්පර්ශිත දෙනවා. හිතට අපි කැමැති සිටිවිලිත් එනවා. අකමැති සිටිවිලිත් එනවා. එතකොට මේක හරියට මොකක් වගේද? මම ගහපු ගවය වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහෙම තියෙන ස්පර්ශයෙන් හටගන්න විඳීම. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නවා විඳීම කියන්නේ දීබුබුලක් වගේ කියලා. වතුරකට වතුරක් තියෙනවා. ඒ වතුරට වැහි බිඳු වැටෙනවා. වැහි බිඳු වැටෙන එකට මොකද වෙන්නේ? වතුරේ බුබුලු හට ගන්නවා. එතකොට මේ බුබුලු නিত্য වූ දේවල්ද වෙනස් වෙන්නේ නැද්ද? විනාශ වෙවිද තියෙන්නේ. ඔව් මේ ඊළඟ බුබුලු වැටෙන එකට මේ දැන් හටගත්තු බුබුල බිඳිලා යනවා. මේ වගේ කිව්වා අපේ හිතේ ඇතිවන විඳීම. ඔන්න ඇහෙන් රූපයක් බලද්දී වේගෙන් මේ ඇස වෙනස් වෙනවා. වෙනස් වෙවි තමයි අර රූපෙ පේන්නේ. දැන් ඇස තියෙන එකම ඉලක්කයකට නම් වෙනස් වෙන්නේ නැති අපිට පේන එක දෙයයි. ඇස වෙනස් වෙවි තියෙන නිසා තමයි අපිට හැමදේම පේන්නේ. දැන් අපි පොතක් කියවද්දී ඇස කොච්චර වෙනස් වෙනවද? අකුරක් ගානේ ඇස වෙනස් වෙනවා, විඥාන වෙනස් වෙනවා, ස්පර්ශ වෙනස් වෙනවා, අකුරක් ගානේ වෙනස් වෙනවා. අපිට පාට පේන්නේ වෙනස් වෙවි ඇස. ඇස වෙනස් වෙමි ඔක්කොම වෙන්නේ. ඒක ඇස අපි යොමු කරවන්නේ මානසිකාරයෙන්. ඇස අපි මෙහෙවනවා. හිතෙන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙම වෙලා ඔන්න ඇහෙන් රූපයක් දකින්නකොට ඔන්න ස්පර්ශයක් හටගන්නවා. ඒකෙන් විඳීමක් හටගන්නවා. මේ විඳින දේ තමයි අපි අල්ලන්නේ. එතකොට අපිට සැප විඳීම වෙනකොට අපේ හිත නිකම්ම ඒකට ඇදිලා යනවා. මම ඒකයි කිව්වේ ආස්වාදයේ ඇති කරන රූපයට තමයි අපි ඇදිලා යන්නේ. උදේ සැප විඳීම හටගත් යම් රූපයක් නිසා නම් අපිට ආය ආයෙත් ඒ රූපේ දකින්න ආසා කරනවා. සැප විඳීම හටගන්නේ යම් කිසි ශබ්දයක් නිසා නම් අපි ආය ආයේ ශබ්දයට ආසා කරනවා. සැපෙදීම හටගන්නේ යම් කිසි සුවඳක් නිසා නම් අපි ආයයි ඒ සුවඳට ආසා කරනවා. සැපෙදීම හටගන්නේ යම් කිසි රසක් නිසා නම් අපි ආයයි ඒ රසයට ආසා කරනවා. සැපෙදීම හටගන්නේ යම් පහසක් නිසා නම් අපි ආයයි ඒ පහසට ආසා කරනවා. සැපෙදින්නේ යම් සැප සැපක් විඳින්න යම් කිසි මනසට සිටින අරමුණකින් නම් අපි ආයයි ඒ අරමුණ මවා ගන්න ආසා කරනවා. මොකද මේ ආසා කරන්නේ විඳීම නිසා. එතකොට අපි මේ ආසා කරන්නේ මොකේටද? විඳීමට. එතකොට විඳීමට ආසා කිරීම කිරීමෙන් තමයි අපි රූපය අල්ලගන්නේ. විඳීමට ඇති ආසාව නිසායි අපි ශබ්දය අල්ලගන්නේ. විඳීමට ඇති ආසාව නිසායි අපි සුවඳ අල්ලගන්නේ. සුවඳ කරා යන්නේ. විඳීමට ඇති ආසාව නිසායි අපි රස හොයන්නේ. විඳීමට තිය ආසාව නිසායි ස්පර්ශය හොයන්නේ. විඳීමට තිය ආසාව නිසා අපි මේවා හිතෙන් මව මව හිතෙන් වින්දනය ලබන්න මහන්සි ගන්නෙ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට මේ මේක හටගන්නේ මේ ආසාව කියන එක මොකෙන්ද හටගන්නේ විඳීමෙන් දැන් ආස කරපු දෙයට පින්වත්නි ආස කරපු දේ අපි ආස කළේ මක් නිසාද විඳීම නිසානේ. එතකොට යාස කරපු දේ තුලින් අපිට වින්දනයක් ලැබෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? අපි ඒදී අතාරිනවා. දැන් බලන්න කාමයට මේක වෙන්නේ නැද්ද කියලා. ඕන්න අපි සින්දුවක් අහන්න ආස කරනවා. කාලක් යනකොට මේක අහලා අහලා අපිට ඒ වින්දනේ නැතු යන්නේ නැද්ද? ඊට පස්සේ අපි වෙන සින්දුවක් අහන්න කල්පනා කරනවා. අපි කන්න ආසයි කියමු හැමදාම එක රස කෑමක් හම්බ වෙනවා. අපිට මේ රස කෑම දෙනවා උදේට. එකම කෑම. අපි කියමු අපි කන්න ආසයි කියලා ආප්ප අපනේ ආස මේ පිටරට ආයෙ ගොඩක්. විසක් වලට ආපනේ ආස. අපි ආප්ප උදේටත් ආප්ප. දවල්ටත් ආප්ප. රැයටත් ආප්ප. හෙටත් ආප්ප. අනිද්දාත් ආප්ප. ඊළඟට ආප්ප දකින්නට දුවයි. අනේ එපා කියයි. ඒ මොකද ඒ අපේ වින්දනයෙන් අපි බල ඒ වින්දනය අනිත් වෙනවා නේ. ඒ අපි ආශ කරන දේම අපට එපා වෙන්නේ නැද්ද? ඒ ආශ කරන දේ තුල වින්දනයේ ලැබෙනකන් විතරයි අපි ඒකට ආශ කරන්නේ. ඒ වින්දනයේ නැති වෙලා යනකොට අපි ඒක අතාරිනවා. හොඳට බලන්න අපේ ජීවිතේක වෙන්නේ නැද්ද කියලා. පුංචි කාලේ අපි ආශ කරපු සෙල්ලම් බඩු කෝ දැන් තියනවාද? පුංචි කාලේ සමහරට අපි සෙල්ලම් බඩු ඉල්ලලා අඬනවා. දෙමාපිය අපිට බත් කන්න අඬ ගහද්දී අපි බත් කන්නේ. අර සෙල්ලම් කර කර ඉන්නවා සෙල්ලම් බොනික්කොත් එක්ක, සෙල්ලම් කාර් එක්ක, සෙල්ලම් තුවක්කු එක්ක. නමුත් කෝයේව දැන් ඒ කෙරෙහි තිබිච්ච ආසාව නැති වෙච්ච ගමන් අපි ඒ පරිසම් කරන්නේවත් නැහැ. ඒවට වෙච්ච දෙයක් තියනවද? වෙච්ච දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතේ හරියට වැලිපත්තු වෙනවා වගේ වැඩක් කිව්වා. රාද කියන ස්වාමීන් වහන්සේට කිව්වේ. රාද මේ ජීවිතේ පුදුම එකක් කිව්වා. පුංචි කාලේ අපි ආසයි කිව්වා බඹර වලට කරගෙන ශ්‍රී ලංකාර වලට හුලම් පෙති වලට මේවට ආස කර කර ඔන්න ඒ වැංගින. එතකොට මේවා අනිත්‍ය වෙලා යනවා. තරුණ වෙනකොට ඒකට ආස කරන්නේ නැහැ. ආස කරන්නේ එතකොට ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප ස්පර්ශය කාමයට ආස කරන්නේ. එතකොට කාමයට ආස කර කර ඉඳෙද්දී එයාගේ මේ ආසාවල් වෙනස් වෙනවා. වෙනස් වෙද්දී බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මයේ දන්නේ නැති ශ්‍රාවකයා වෙනස් වෙද්දී ඒ කාමයේ අතහැරලා වෙන කාමයකට පයින්නවා මිසක් කාමයේ ආවෝද කරන්නේ නැහැ කිව්වා. ධර්මයේ දන්නේ නැති ශ්‍රාවකයා එක කාමයක් අතහැරලා වෙන කාමයකට පයින්නවා මිසක් ඒක අවබෝධ කරන්නේ නැහැ කිව්වා. ඉතින් ඒක තමයි දැන් බලන්න මේ සාමාන්‍ය ලෝකයේ ආසාව කියන එක කොයි තරම් වේගෙන් වෙනස් වෙවි අර්බුදයක් බවට පත් වෙනවද කියන්නේ දැන් ඔබට පේනවා ඇති දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක අපි ඉන්න නිසා සමහරට අපි බොහොම වැදගත් විදිහට ජීවිතය ගැන සලකනවා, කල්පනා කරනවා, කර්මඵල විශ්වාස කරනවා, ජීවිත ගැන කල්පනා මේ මුකවත්ම නැති සමාජයක නිදහසත් එක්ක ඔබට පේනවා මේ සමාජයේ මේ විශේෂයෙන්ම සුදු ලෝකේ කඩාගෙන වැටෙන හැටි. ඒගොල්ලෝ බඳින්නේ ඒගොල්ලෝ කැමති කැමති එක්කෙනෙක්ගේ හිටියා අයින් වුණා. වෙන කෙනෙක්ගේ හිටියා අයින් වුණා. මේ එතකොට මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ ජීවිතේට? ජීවිතේ වෙන්නේ මේ හැමදේම නිකන් සෙල්ලම් බඩු බවට පත් වෙලා. පොඩි ළමයි වගේ. වගකීමක් නැහැ. කැමති කෙනෙක් එක්ක හිටියා ගියා යන්නේ. අද වෙන කෙනෙක් එක්ක හිටියා, ඊට වෙන කෙනෙක් එක්ක හිටියා, අනිත් වෙන කෙනෙක් හිටියා. මෙහෙම ගිහිල්ලා ජීවිතය ගැන ඉලක්කයක් නැහැ. වර්තමානයේ ඔහි ගත කරනවා. නමුත් දැන් බලන්න මේ ජීවිතය ගැන තේරුම් ගන්න අපට පුළුවන්කම ලැබුණාම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් උන්වහන්සේ දේශනා කළ මේ වේදනාව අනිත්‍ය වෙලා යනකොට ඒ කෙරෙහි තියෙන ආසාවත් අනිත්‍ය වෙලා යනවා. එතකොට මේ එතකොට බලන්න මේ හැම දෙයකම තියෙනවා ආස්වාදයක් තියෙනවා අනිත්‍ය වෙනවා කියන්නේ මොකද්ද? ආදීනවය. ආදීනවය තියෙනවා. එතකොට ආදීනව ඇති වෙද්දී ධර්මයේ දන්නේ නැති කෙනාට වෙන්න මොකද්ද? යා හඬන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා. අනේ මට අර දේ තිබුණා, දැන් ඒක නෑ කියලා හඬන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා, ශෝක කරන්න ගන්නවා. නමුත් ජීවිතයේ දන්න එක්කෙනා එහෙම කරන්නේ ජීවිතයේ දන්න එක්කෙනා තේරුම් ගන්න බලනවා මේක තමයි ජීවිතය කියලා. දැන් බලන්න සාමාන්‍යයෙන් දවසක් විසාකා දහවල ඒ ඒ බුද්ධ කාලේ තිබිච්ච සිරිතක් තමයි කවුරු හරි මැරුණාම මේ කොණ්ඩේ තෙමා ගන්නවා. එයා පාරේ යන්නේ එතකොට කොණ්ඩේ තෙමාගෙන. ඒකෙන් තමයි තේරුම් ගන්නේ මේ වේගෙදර මරණයක් වෙලා කියලා. ඉතින් විසාක කොණ්ඩේ තෙමාගෙන මේ ආවා. බුදුරජාන් වහන්සේ ඇයි විසාක මොකෝ මේ කොණ්ඩේ තෙමන් කියලා. ඉතින් කිව්වා භාග්‍යතුන් වහන්සේ අපේ මිනිබිරියෙක් මැරිලා කිව්වා. මිනිබිරියෙක් මැරුණා. අපි මේ සෝහනට ගිහින් දාලා මේ එනවා කිව්වා. එතකොට විසාකාගේ මිනිබිරියෙකුත් මැරිලා. ඒ මිනිබිරියව සෝහනටත් ගිහින් දාලා එතකොට ඒ ගැන දන්නේ නැහැ කවුද? බුදුරජාණන් වහන්සේ දන්නේ නැහැ ඒක. එතකොට එවහා මලාද කියලා මිනිබිරිය මැරුණා කිව්වා. විසාකට මොකද හිතෙන්නේ කියලා. අනේ ස්වාමීනි මේ ගේ ඇතුළ හරි සිරියාවයිකෝ මේ මිනිපිරි ඉඳෙද්දි. එහෙට මේට දුව පැන පැන හිටියා කිව්වා. ඊට පස්සේ ආවා විසාකා ඒ වගේ මිනිබිරියන් ඔබට ලැබෙනවට කැමතිද කියලා. අනේ ස්වාමීනි සම්මුළු සවැත් නුවරම මිනිබිරියන් මගේ මිනිබිරිය වුණාට මම කැමතියි කිව්වා. එතකොට විසාකා ආන බුදුරජාන් වහන්සේව විසාකා සෙවතුන්ගේ දවසකට පොඩි අය කොච්චර මැරෙනවද කියලා ඇහුවා. භාග්‍යතුන් වහන්සේ එක්කෙනෙක් මැරෙනවා, දෙන්නෙක් මැරෙනවා. සමහර දවසට තුන් හතර දෙනෙක් මැරෙනවා කිව්වා. එහෙනම් ඉතින් ඔයාලට හැමදේම කොණ්ඩේ තෙමන් ඉන්න බෑ කිව්වා. එතකොටයි මෙයාට එකපාරට දැන් විතර සෝතාපන්න වෙලා හිටපු එකේ නේ. අවුරුදු 7නේ සුවාන් උනේ. මේ අර ධර්මයට විවෘත වෙච්ච මනස තියෙන එක්කෙනාගේ වාසිය තමයි එක පාට කියන දේ අර්ථය අල්ල ගන්නවා. කියන දේ අර්ථය අල්ල ගන්නවා. උතර විසාක කිව්වා භාග්‍යතුන් වහන්සේ අනේ මට කවුරුත් එපා කිව්වා. එක එක මිනිබිරියක්වත් මට නම් එපා කිව්වා. එතකොට බලන්න මේ යමකට නොඇලී ඉන්න හැකියාව පිනක්. යම් කිසි දෙයකට නොඇලී ඉන්න හැකියාව පිනක් ඒක. දැන් අපි බලන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගැන. ඔන්න gederin කියනවා කියනවා බැඳපම් බැඳපම් බැඳපම් කියලා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉතර පිප්පලි මානවක නම සල්ලි හරියට. දැන් බේරෙන්න බෑ. යා යාළුවෙකුට කිව්වා අනේ පුළුවන් නම් මට ස්ටැචු එකක් හදා දෙන්න කිව්වා ලස්සන ගර්ල් කෙනෙක්. හදලා දුන්නා. බේරෙන්න බැරි දෙන දීමෝපියන්ට පෙන්නුවා ඒ ස්ටැචු එක. පෙන්ලකෝ මෙන්න මේ වගේ ගර්ල් කෙනෙක් හම්බ වුණා නම් මම බඳින්නම් කිව්වා. හැබැයි අර හදට එක්කෙනාට කිව්වා හදාපන් ලස්සන එක්කෙනෙක් ආයේ මනුස්සලක හොයන්න බැරි විදියට. මේ මේ මේකෙන් මේ පින්මෙන් පණින්නයි මේ උපක්‍රමය කළේ. කළා මේක දැන් තියාගෙන ගෙනිච්චා. ආණ්ඩ බෙරක ගහගෙන යනවා දැන් කවුද මේ වගේ ලස්සන ගෑල්ලාමෙක් ඉන්නේ කියලා. එතකොට ඒක ගෙදරකින් කිව්වා අර 16ක් ඇවිල්ලා හිටිය පාරේ හා මේ අපේ කුමාරි වගේ කිව්වා. එතකොට අල්ලගත්තා මේ જાතිය කෙනෙක් ඉන්නවා කියලා. ගියා. මේ ස්ටැචු එකයි මේ ගෑල්ලම තිබ්බහම අඳුන ගන්න බෑ. ඒක වගේ. දැන් ඔන්න පිප්පලි මානවකට තරු පෙනුණා. එමියා මේක කළේ බඳින්නේ නැතුව ඉන්නයි. ඊට පස්සේ දැන් ඉතින් මගුල් තුලා කතාව. පිප්පලි මහානවක තරුණයා පිප්පලි තරුණයා අර ගෑන් ළමයාගේ නම බද්ද කච්චාන. ඒ දිනවල කිව්වා දෙමාපිය කිව්වා ඔයගොල්ලෝ පොඩ්ඩක් කතා බස් කරන්න. අඳුන ගන්න කිව්වා දෙන්න. පිප්පලි මහානවක කිව්වා මේ නංගි මට කිසිසේත් බඳින්න ඕනේ නැහැ කිව්වා. එතකොට එයා කියනවා අයියා මටත් එපා. දැන් බලන්න පින. පින පණින්න පෙර සිතා බලනෝ. පින. ඊට පස්සේ දැන් ඉතින් මේ දෙන්න දැනගත්තා අපිට තමයි ගැලවෙන්න තියෙන. ඒතර එතකොට මෙයා කිව්ව නංගි අපි බඳිමු වෙනවා. අපි දෙන්න බැඳලා අපි Brahmachari වීමෝ කිව්වා. බලන්න මේ පිනෙන් මේ උදව් කරන්නේ. ඊට පස්සේ දීමාපියන්ට කිව්ව කැමති දීමාපිය හරිය කැමති වුණා. ලස්සන ළමයිනේ. ඊට පස්සේ හොඳට මගුල් ලස්සන මගුල් ගේ ගත්තා. දැන් අර බද්ද කච්චාන හැමදාම ලස්සන මල් මාලයක් ගොතනවා. පිච්ච මල් මාලයක්. ගොතලා ඇඳේ මැද්දෙන් තියෙනවා මල් මාලේ. තියලා දෙන දෙපැත්තේ නිදාගෙන බන කතාව. අපි කොහොමද මේකෙන් ගැලවෙන්නේ? අපි සසරෙන් මිදෙන්නේ කොහොමද? ඈතර වෙන්නේ කොහොමද? ඉතින් කිව්වා අපි දෙන්න අපේ හිත රැකගමු. අපේ අපේ හිතේ ආවොත් අපි දෙන්නගේ මේ විමුක්තිය හොයාගෙන යන ගමනට විරුද්ධ සිටවිල්ලක් ඒ පැත්තේ මල් මාලේ දැන් මල් මාලේ මෙහෙම ධම්මහම පැති දෙකක් තියෙනවා මල් මාලේ. ඒ පැත්ත අපි දෙන්නගෙන් එක පැත්තක මල් මල් මාලේ කිලුට වෙයි කිව්වා. මේ දෙන්න ගත කලා ජීවිතේ ඒ මල් මාල කිලුට වෙන්නේ. පුදුමයි. දැන් කාලේ පුළුවන්ද? මොනවා වේද කියලා හිතන්න බෑ. දැන් කාලේ මල් මාලෙට. එතකොට බලන්න පින නේද මේ උදව් කරන්නේ. පින උදව් කරන්නේ. පුදුම පිනක් මහා කස්සප මහරහතන් වහන්සේගේ ගිහි කාලේ. පුදුම පිනක්. ඉතින් මේ මේ විදිහට මේ පින තියෙන අය පුදුම විදිහට ජීවිතේ අවබෝධ කරන්න තමගේ ජීවිත කැප කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා විඳීම නිසායි තෘෂ්ණාව හටගන්නේ. ඒතකොට විඳීම වෙනස් වෙනකොට තෘෂ්ණාව වෙනස් වෙනවා. විඳීම නැති වෙනකොට තෘෂ්ණාව නැති වෙනවා. අපේ ජීවිතේ කෙලවරක් නැහැ. අපි ආස කරපු කෑම ඊයේ පා කියලා අපි ප්‍රතික්ෂේප කළා නැද්ද? ආයෙමත් ඒක අප්‍රිය නැති වුණාට පස්සේ අපි ආයෙ කනවා. එහෙම වෙලා නැද්ද? ඉතින් මේ නිසා අපි මේක තේරුම් ගමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්පර්ශය හේතුවෙන් තමයි විඳීම අටගන්නේ. කුමක් හේතුවෙන්ද? ස්පර්ශ ස්පර්ශය ඔබ ඉගෙන ගත්තා. මොකක්ද ස්පර්ශය කිව්වේ? ඇහැයි රූපයයි විඥානය එකතු වීම. කනයි ශබ්දයයි විඥානය එකතු වීම. නාසය ගඳ සුවඳයි විඥානය එකතු වීම. දිවයි රසයයි විඥානය එකතු වීම. කයයි පහසයි විඥානයයි එකතු වීම. මනසයි අරමුණු විඥානය එකතු වීම. ස්පර්ශ ගැන උන්වහන්සේගේ උපමාව ඔබට මතක ඇතී. හැම ගලවපු ගවයා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ස්පර්ශයට හේතුව ආයතන 6. මොකද්ද මේ ස්පර්ශයට හේතුව? ඇසක් තිබීම, කනක් තිබීම, නාසයක් තිබීම, දිවක් තිබීම, කයක් තිබීම, මනසක් තිබීම. ඇසක් තිබීමෙන් තමයි රූපේ දැන් එනකොටම ඇහැට ඇහි ස්පර්ශයක් ඇති වෙන්නේ. කන තිබීමෙන් තමයි ශබ්ද ඇහෙනකොටම කනේ ස්පර්ශය ඇති වෙන්නේ. නාසයක් තිබීමෙන් තමයි ගඳ සුවඳ දැනෙනකොටම නාසයේ ස්පර්ශය ඇති වෙන්නේ. දිවක් තිබීමෙන් තිබීමෙන් තමයි රස දැනෙනකොට දිවේ ස්පර්ශය ඇති වෙන්නේ. කයක් තිබීමෙන් තමයි පහස දැනෙනකොට කය ස්පර්ශය ඇති වෙන්නේ. මනසක් තිබීමෙන් තමයි අරමුණු සිතෙනකොට ස්පර්ශය ඇති වෙන්නේ. මේ මේ නිසා මිනිස්යන් විඳින ඒ කියන්නේ මිනිස්යන් මූණ දෙන කරදර කම්කටොළු ප්‍රශ්නවල සීමාවක් නැහැ. සීමාවක් නම් කියන්න බෑ. මිනිස්යන් විඳින දුක්වල සීමාවක් කියන්න බෑ. අපිට වෙලා තියෙන අපි දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දුක වින්දට අපි අපේ හිත මේ දුක අස්සෙන් යන්නේ කොහාටද? ආස්වාදයටයි. ඒක හරියට මේ දුක නූලක් වගේ යනවා. නමුත් අපි ඒකට එක එක වමනලා තියෙනවා. එක සිද්ධියක් මට මතක් වුණා. ඒ අම්මට හිටිය එකම දරුවෙක් පුතේ. ඒ පුතා කළා වැරදි දේශපාලනේ. දකුණේ. දවසක් ඉතින් හරි බයෙන් දැන් මේ අම්මා ඉන්නේ. පුංචි පුතා පොඩි ඉස්කෝලෙන් ළමයා. දැන් අම්මා කරන්නේ මේ ළමයා ඉන්නේ ඇඳ යට. ඇඳ යට අම්මා බුදි කරන්නේ අම්මා ඇඳ උඩ ඉන්නේ. අම්මයි පුතයි. එතකොට ඔන්න රෑ නොම්මර තාඩු නැති වාහනේ ආවා. ඒවිල දොරට ගහනවා. මේ ගෙදරත් තියෙන කොල්ලෙක් කියලා. දැන් දැන් එතකොට අම්මට ඇත්තෙන සතුටක්ද? අම්මා ගැහෙනවා දැන්. දුර අරින්නේ දුර කැඩුවා. දුර කැඩුවට පස්සේ ආව අම්මටත් ගැව්වා. අම්මා වැටුණා යුනිෆෝම් දාගත්තු අය කවුද කියලා හොයන්න බෑ මූණ වහලා නම කියලා කතා කරනවා මේ ළමයා දීපන් කියලා. දැන් හොය හොය ගියා මේ පොඩි මේ ඉස්කෝලේ යන ළමයෙක් මේ ළමයා ඇඳ යට ඉන්න ගැහි ගැහි බයි දැක්කා ඇදගෙන ගියා. ඒ අම්මා උදේ පාන්දර යනවා දැන් පොලිසි ගානේ ආමි කැම්ප් ගානේ තමන්ගේ පුතාගේ නම කී කියා මේ මගේ ළමෙක් ගෙනාවා මේ ළමයා කොහෙද ළමයා කොහෙද කිය කි දැන් හොය හොය යනවා යනකොට හම්බන්තොට පොළ පොළ දවසේ දන්න එක එක අම්මා කෙනෙක් කිව්වා ආනුඹේ ළමයා ඉන්නකෝ පොළයිනේ. අම්මා ගියා ළමයා බලන්න කනුවක හිටවල තියෙන ළමයාගේ බෙල්ල. අම්මා මොකද කළේ? අම්මා චීත දෙකක් ඇඳන් හිටියා. එක චීතයක් ගල් ගැලුවා. අර බෙල්ල ඔතාගත්ත චීතේ. ඔතාගෙන පාරේ දිව්වා. ආත්ම කීයක් කියන්නේ නැද්ද එහෙම? අනුන්ට කරදරයක් වෙද්දී අපිට ඒ තියෙන්නේ ඒක සිද්ධ වෙන්නේ එයාට අපිට මුකුත් වෙන්නේ නැහැ කියලායි. අපිට හැමතිස්සෙම තියෙන තව කෙනෙක් දැක්කම මේක එයාට වෙන එකක්. අපිට එහෙම එකක් වෙන්නේ නැහැ කියලායි. අපි දන්නවද අපිට අපේ ජීවිත මොන විදියට කොයි ආකාරයෙන් අවසන් වෙයිද කියලා. ඒ හැම තැනදීම මේ ඇස කන නාසය දිවකය මනසේ ආරක්ෂාවක් අපි හොයන්න ගියොත් අපිට ලැබෙන්නේ නැහැ. මේවා අනිත්‍ය දේවල්මයි. ඒ නිසා අපිට කවදාවත් වෙනස් වෙන්නේ නැති ඇස් දෙකක් හම්බ වෙන්නේ වෙනස් වෙන්නේ නැති කන් දෙකක් හම්බ වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති නාසයක් හම්බ වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති දිවක් හම්බ වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති ශරීරයක් හම්බ වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැති මනසක් හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේම මේ වගේ දේවල්මයි. ලෙඩ වෙන්න, ජරාවටපත් වෙන නොයේක් රෝග පීඩා ඇති වෙන බිඳෝන දේවල්මයි අපිට හම්බ වෙන්නේ. ඒ මේ ලෝකේ යම් තාකල් අපි ගෙව්වද ඒ හැම දෑම ලැබුණේ මේවා තමයි. අපි කලින් කලට ඒක පිනෙන් වෙනස් කරලා දෙනවා පොඩ පොඩ. පිනෙන් විතරක් පොඩ්ඩක් වෙනස් කරනවා. හැබැයි තියෙන ලෝක ධර්මයට යට. ඒ කියන්නේ ඉපදීම නිසා ජරා මරණ හට ගන්නවා. ඒකට යටත්. භවය නිසා උපදිනවා. ඒකට යටත්. උපාදාන නිසා භවය හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. වේදනාව නිසා තණ්හාව හට ගන්නවා. ස්පර්ශ නිසා වේදනාව හට ගන්නවා. ආයතන හරි නිසා විඳිනවා. මේ ඔක්කොම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආයතන 6 තුල ඇසේ කනේ නාසයේ දිවේ කයේ මනසේ කිසිම දෙයක් අපිට ඕන හැටියට කරගන්න පුළුවන් නම් රඳව ගන්න පුළුවන් නම් කාටවත් තවත් කෙනෙකුට මොකුත් කරන්න බෑ. නමුත් එහෙම එකක් නෑ ඕන තරම් ඕන කෙනෙකුට හානි කරන්න පුළුවන්. මේ මధుරුව මිනිමරන්නේ. ආයි මිනිස්සු ගැන මොකද්ද නේ? මధుරවන්ට මොන තරම් බයද? එහෙම නැද්ද? මధుරුව දකින්නට දුවනවා එහේ. දැන් හැමතැනම පත් කළා ඒ ඩෙන්ගු හැදිලා මැරෙන එකේ කෙලවරක් නැහැ. දැන් හැමතැනම අර PHI ලා ගිහිල්ලා මේ හැමතැනම හොයනවා මදුරු දැන් මේවා කරනවා හරි ගස්සනවා මදුරු දකින්න දැන් ගිහිල්ලට එනවා කට්ටිය. ඒතර බලන්න මේ එහෙම වෙනවා. එතකොට මේ අපිට හැම තිස්සෙම අපි මේ මොකක්ද රැක ගන්න බලන්නේ. ඇස කන නාසය දිවකය මනස. මේකෙන් අපිට ආරක්ෂාවක් හදා ගන්න බෑ. ඔබ දැක්කද සුනාමි වල සුනාමි එකක් දකින්න තියෙන්නේ. මේ මොහොත එද්දී මිනිස්සු දුවනවා. මේ දුවන්නේ මොකක් කරන්ද? ඇස ගන්නාසි දිවක මනස කරන් දුවන්නේ. මොහොතට යට වෙලා යනවා ඒක බලන් ඉඳිද්දී. ඒ නිසා අපිට නම් මෙරිච්ච වාර මේ ඇස කනනාසී දිවකය මනස නැති වෙච්ච වාර අනන්තයි. ලැබිච්ච වාරත් අනන්තයි. අපිට ඒක දෙයක් බැරි වුණා. ඒ තමයි මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගන්න බැරි වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනාවක් තියෙනවා. දේශනාවක් තියෙනවා අසකන්නාසි දිවකයි මනසින් නිදහස් වීම ගැන. දේශනාව තියෙනකොට ගොවියෙක් ආවා. ඇඟේ මඩ ගාගෙන. ඇවිල්ලා ඇහුවා මේ ශ්‍රමණයන් වහන්සේ මගේ හරක් ටික මේ පැත්තෙන් ගියාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ කවුද කියලා. මාරය. උඹේ හරක්. උඹ හොයාගනින් කිව්වා. එතකොට මොකද මේ ඒ මාර්යා කියලා කෙනෙක් ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේක දේශනා නොකරන්නේ. ඒ කාටවත් මෙයාව අහුන්නේ. එයා එක එක ස්වරූපයෙන් මිනිස්යාව ඩොමිනේට් කරනවා. එක එක ස්වරූපෙන් එක එක ආගම්වල මුවාවෙන් යා තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. බුදුරජාණන් සියල්ල ගත්තා. එයත් එක්ක තමයි සටන වුණේ බුද්ධ ගයාවේදී. එතකොට උන්වහන්සේගේ කුසල් බලෙන් එයා පෙරදුනා. නමුත් එයා වරින් වර ආවා බාධා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මුන්ට මෙයා දැන් කරන්න දැන් අහුණානේ මුන්ට අතටම අහුණානේ කවුද කියලා. මෙයා ඇත්ත කිව්වා. ශ්‍රමණය මේ ඇහැ මගේ කිව්වා. ඔබේ තමයි කිව්වා. කනත් මගේ කිව්වා. ඔව් කනත් ඔබේ තමයි. නාසයත් මගේ. ඔව් නාසයත් ඔබේ කිව්වා. දිවත් මගේ. දිවත් ඔබේ තමයි කිව්වා. කයත් මගේ. ඔව් කයත් ඔය ඔය මනස ඔය මනස මගේ කිව්වා. කෝබේ තමයි කිව්වා. ඊට පස්සේ ඔන්න මාර්යා හොඳ ප්‍රකාශයක් කළා. යම් කිසි කෙනෙක් ඇස කන නාසී දිවකය මනස මමයේ මාගේ කියනොද ඒගොල්ලන්ව කන්ට්‍රෝල් කරන්නේ මමයි කිව්වා. ඒගොල්ලෝ ඉන්නේ මගේ යටතේ කිව්වා. අන්න ඒකයි ඇස කන නාසය දිවකය මනස තියෙන අයට නිදහස් වෙන්න දෙන්නේ නැත්තේ. නිදහස් වෙන්න පාර බුදු කෙනෙක් කියන්න ඕනේ ඒකයි. බුදු කෙනෙක් පහළ වෙලා එයාගේ බලේ යටපත් කරලා එයාගේ බලේ නැති කළා කියනවා නිදහස් වෙන්න මේකෙන් මෙන්න මේ මාර්ගෙ ගිහිල්ලා කියලා. එතකොට පින් තියෙන අය ඒ මාර්ගෙ වඩලා නිදහස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා ඒ වෙලාවේ මාර්ය යමෙක් මේ ඇස කන නාසය දිවකය මනස මමයේ මාගේ මාගේ හැඟීම ආත්මය කියන අදහසේ නැත්තම් එයා මට අයිති නෑ කිව්වා. එතකොට මායාවේ ග්‍රහණයෙන් කෙනෙක් මිදෙනවට දැන් සාමාන්‍යයෙන් කෙලෙස් සහිත ලෝකයේ තුල තමන් යටේ තියෙන කෙනෙක් මිදෙනවට කෙනෙක් එයා කැමති වෙයිද? නෑනේ. තමන් යට තියෙන කෙනෙක් ස්වාධීන වෙනවට කැමතිද? නෑනේ. එයා කැමති තමන්ගේ යටතේම තියාගන්නයි. ආන්ගේ ඊයර ඒ ඩික්ටේටර්ෂිප් එක තමයි තමන්ගේ යටතේ තියාගන්න. ඒකට තමයි එයා කරන්නේ ඒක. එතකොට පින්වත්නි මේ ඇස කන නාසය දිවකය මනස අපි අපි ඔක්කොටම මේ ලැබිලා තියෙනවා. අපිට ලැබිලා තියෙන අපි කර්මාන රූපව. නමුත් මේ ලෝකයේ තියෙන යම්කිසි අපිට නොතේරෙන නොපෙනෙන යම්කිසි පාලනයක්. ඒ පාලනයේ ග්‍රහණයට අපි අහු වෙලා ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා මෙහෙම. මහණෙනි මෙයාගේ පාලනයෙන් බේරෙන්න තැනක් තියෙනවා කිව්වා. මෙයාගේ පාලනයෙන් බේරෙන්න තැනක් තියෙනවා කිව්වා. ඒ තමයි මොකද්ද ඒ? සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ කිව්වා මෙයාගෙන් බේරෙන්න තියෙන තැන. උපමාවක් කිව්වා. ඔන්න පුංචි කුරුළු පැටියෙක් අහස යනවා. යනකොට ගිජුලිහිණෙක් කැවිදින් මේ කුරුල්ලව අල්ලගත්තා. අර චූටි පැටියා. අල්ලගත්තට පස්සේ කුරුළු පැටිය කෑ ගහන්න ගත්තා. අනේ උඹට මාව අහුනේ මං ඉන්න ඕන තැන හිටපු නැති නිසා. මට අපේ තාත්තගේ પરම්පරාවෙන් හම්බෙලා තියෙනකෝ තැන. ඒකේ මං හිටපු නැති නිසා හම්බුනේ. ගිජලු හේකුව ආයේ උඹටත් තියෙනවා එහෙම තැන. තියෙනවා කියලා. ඉතින් ගෙජුලිනි හැව්වා එහෙනම් උඹ හිතන් ඉන්නේ එතකොට එතකොට මේ චූටි කුරුලි පැටියක් කිව්වා මං අපේ પરම්පරාවේ ලැබෙච්ච තැන හිටියොත් ගිජුලිහිනියෝ උඹට මාව අල්ලන්න බෑ. මේ කතන්දරේ බුදුරජාන් වහන්සේගේ. එතකොට ගිජුලිහිනියා කිව්වා හරි. මං එහෙනම් බෝ අතාරිනවා. හැබැයි මතක තියාගනින් ඔබ කොහේ හිටියත් මං ඔබව අල්ල ගන්නවා. එතකොට මේ මේ මේ චූටි කුරුළු පැටියා අර මිනිස්සු කුඹුරු කොටනකොට පස්පිඩල්ල තියෙන්නේ පෙරලෙන පස්පිඩල්ල. ඒ පස්පිඩල්ල යට තමයි මේ කුරුල් පැටියා ඉන්නේ. ඒක තමයි යාගේ මේ ආරක්ෂා ස්ථානේ. ඉතින් මම පස්පිඩල්ල උඩට ගියා. උඩට ගිහලා කෑ ගහලා කිව්වා "හා දැන් වරෙන්" කිව්වා. එතකොට අර ගිජුලිහිනියා තටු දෙක කෙලි මෙහෙම කරගෙන ඊතලයක් වගේ ආවා. එන්නකටම අර කුරුල් පැටියා මොකද කළේ? ආරක්ෂා ස්ථානට රිංගුවා. රිංගගෙන ගිජිලු විනියර පපුව වැතුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඔබට මේ ඇස කන නාසය දිවකය මනසෙන් අරමුණු ගන්න ගියොත් හිතු මනාපෙට කුරුළු පැටි අහස ගියා වගේ කිව්වා. කුරුළු පැටි අහස ගියා වගේ. දැන් බලන්න බටහිර සමාජයේ කුරුළු පැටි අහස ගිහිලා තියෙනවා. ඇයි අරමුණු ගන්න එකේ සීමාවක් නැහැ. කොහෙන් විනාශ වෙයිද දන්නේ මායාවේ අතේ මේ ලෝකේ තියෙන්නේ. මේකෙන් ගැලවුණොත් නම් ඒක මහා විස්මිත කරනමක් මේ කාලේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව තුල ඔබ ඉන්න කිව්ව ඔබට බේරෙන්න නම් එතකොට බලන්න පින්වත්නි මේ අසකනාසී දිවකය මනස ඔස්සේ මොනතරම් ලෝක මොනතරම් දේවල් වලට අපි මැදි මැදි වෙලාද මේ මේ ඉන්නේ. සම දන්නේ නැහැ මිනිස්සු මිනිසුන්ට වෙන්නේ මොකද්ද කියලා. අපි මේ හොඳට අපිට හොයාගන්න බැහැ අපිට මොකක් වේවිද කියලා. සිහිය කියන එක පොඩ්ඩක් තියෙනකන් අපි මේ ඔක්කොම කරන්නේ නේ. සමහර විට අපි වයසට ගිහිල්ලා අපි ගොස්පල වෙනකොට ඔන්න මැරිච්ච ණය දෑය ටික අපිට පේන්න ගන්නවා. ඒගොල්ලෝ අඬ ගහනවා අපිට එන්න කියලා භූති ලෝකෙට. ඊළඟට මොකද වෙන්නේ? අහලා නේද ආන් ආන් පුංචි අම්මා මට අඬ ගහනවා. කියන්නේ අහලා නැද්ද මැරෙන්න කිට්ටුව? එහෙම කියනවා. ආන් ආන් ආවා කියන ලොකු තාත්තා. මට අඬ ගහනවා කියනවා. ආන් මල්ලි ඇවිල්ලා කියන මැරිච්ච මල්ලි. මෙහෙම අඬ ගහනවා කිය කී කී කී කොච්චර මැරිලා යනවද මිනිස්සු. ඉතින් මේ නිසා කවුරුත් කියන දාම මට චතුරාර්ය සත්‍ය අඬ ගහනවා කියලා. නෑ. නෑ. මොකද හේතුව ඒක 100ත් එක්ක තියෙන්නේ නුවණත් එක්ක තියෙන්නේ. මට තේරෙන හැටියට මේ කාලේ ගොඩාක් මේ මුළු ලෝකෙම එක්තරා හෝටලයක් වගේ. හෝටලේ කියන්නේ සල්ලි හම්බ කරන තැනන්ත වීදම් කරන තැනන්ත. හෝටලේට යන්නේ සල්ලි හම්බ කරන්නද හම්බ කරපුවා වීදම් කරන්නද? වේදම් කරන්න යන්නේ මුළු ලෝකෙම මුළු ලෝකෙම හෝටලයක්. ඒ කියන්නේ මේ ලෝකෙට ආපු මිනිස්යන් තමන් රැස් කරපු පින ගෙවනවා. අලුතින් පින් රැස් වෙන්නේ කීයෙන් කී දිනාටද? පින් දැන් බලන්න ඕන අපි ඉපදුනා. ඔබ හිතන්නේ මව කුසට ආපු සෑම දිනාටම උපදින ලැබුණා කියලාද? මව කුසේ ඉපදුනාට පස්සේ බිහි වෙන්න ඉස්සර වෙලා කී දිනෙක් මව කුසේම මැරෙනවාද? ලක්ෂ ගණන් මැරෙන්නේ මව කුසේම. අපි එතකොට මව කුසියට උපන්න එක්කෙනා මව කුසියම මැරෙන්න ඒ කියන්නේ එයාගේ පින නැහැ කියන එකනේ මිනිස් ලෝකෙට එන්න. අපිට ඒකෙන් එතකොට අපිට මිනිස් ලෝකෙට එන්න පින තිබුණා නේ. මව කුසිය අපිට මුකුත් දුන්නේ නැහැ. මව කුසියේ ආරක්ෂාව ලැබෙන පින ඉවරුන්නේ නැද්ද? ඉවර වුණා. මව කුසියෙන් බිහි වුණා. බිහි වුණාට පස්සේ පුංචි කාලේ මැරෙන්නේ නැද්ද? පුංචි කාලේ අපි මැරුන්නේ එහෙනම් පුංචි කාලේ නොමරී ඉන්න අපට පිනක් තිබුණා. ඒ පිනත් ඉවර කළා අපි. පාවිච්චි කළා. ළමා කාලෙත් මැරෙනවා. ළමා කාලේ නොමරී ඉන්න අපිට පිනක් තිබුණා. එතකොට ඒ පිනත් අපි පාවිච්චි කළා. හදිසි යන්නතුරු දැන් මේ වෙනකට කොච්චරනම් ප්ලේන් කඩාගෙන වැටෙනවා සුනාමි ආවා, ලෙඩ රෝග හැදෙනවා. මේ ඔක්කොගෙම අපි බේරි බේරි බේරි බේරි ආවා. මෙතික්. එතකොට මෙතික් එන්න අපිට අපි වේදම් කලේ මොකද්ද? අපේ පින්. එතකොට මේ පින වේදම් වෙලා වෙලා පින ඉවර වුණොත් අලුතෙන් පින් රැස් කළා නැත්තම් <clears throat> සමහර විට ඊට පස්සේ අපිට යන්න වෙන්නේ කොහෙද කියලා. මොකද හේතුව අපි තෝරගන්නව නෙමෙයිනේ. හැමෝටම කිව්වොත් එහෙම මේ මේ කැමති කෙනෙක් මව කුසියේ කැමති එකක් තෝරගන්න කියලා හැමෝම පොරකයි බකින්හැම් මාලිගාවට යන්නේ. ඒ හොඳයි කියයි. ෂෝක් කියයි. පවුම් 106ක් එතනට ගෙවනවා කියයි. එතකොට මේ ඒ නිසා අපිට කැමති දේ තෝරගන්න මේකේ මේ උපතක් කරා යෑමේදී එහෙම අපිට පර්සනල් choice එකක් නැහැ. මට මේක අර මතන්ට අතන්ට යන්න ඕනේ ඔයා යන්න එපා කියලා තව එක්කෙනෙක් කැඩලා එහෙම එහෙම එකක් නෑ එහෙම එකේ හැබැයි මෙහෙම එකක් තියෙනවා අපි මිනිස්සු හැටියට නැත්නම් අපි එක එක ලෝකවල ඉඳෙද්දී සණ්ඩු හදාගන්නවනේ රණ්ඩු වෛරකාරයෝ හදාගන්නවනේ හදාගත්තට පස්සේ අපිට තේරෙන්නේ නැති දෙයක් ලෝකේ තියෙනවා ධාතු ස්වභාවය කියලා එතකොට මොකද වෙන්නේ? ආය ආය ඒගොල්ලන්ව මුණ ගැහෙනවා. දැන් බලන්න සාරාංශික කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම පුරාගෙන තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා මානුෂ ලෝකෙට පෙළහර පාගෙන බුදුරජාණන් වහන්සේ බිහි වෙනකොට මොකක්වත් පාරමිතානුතු දේවදත්තරින් ගිවි ඔය වගේ තමයි මේ සසර ගමනේදී අපි මව කුසට එනකොට සමහරට අපි තරහකාර භූත වෙන්නවා. මව කුසට රිංගල අත දානවා. මව කුසට අත දාලා මරනවා. පුදුම ලෝකයක් මේක. බුදුරජාණන් වහන්සේ මව කුසේ පහළ වෙනකොට සතරවරන් දෙවිවරු හිටියා ආරක්ෂාවට හැමතිස්සෙම. ඒකයි. අපි දන්නේ දැන් සමහර අපිට සමහර ඒවා අපි දැන් දන්නවා අපි හිතපු නැති එක. මම ඉස්සර මම නම් ඉච්චර දැනගෙන හිටියේ නෑ ඒක. සමහර එක ප්‍රවුලක් අපිට හම්බුණා. ඒගොල්ලන් වදින්න ඉස්සර වෙලා කොහොම හරි බරට දරුවෙක් ඇවිල්ලා මේ බය වෙලා මේ ළමයා ඇබෝෂනක් කළා. දැන් එයා භූතෙක් වුණා. දැන් භූතෙක් කියලා වෛරෙන් ඉන්නවා මට මව කුසට එන්න දුන්නේ නැත්තේ උඹලා තමයි. ඊට පස්සේ ඔන්න බෑන්දා දැන් දෙවෙනි බබා හම්බ වුණා. ඒ ළමයා ලීඩින් හැමදාම. ඒ ළමයාට කරදර කරනවා අර අර භූතියා. ඉතින් එහෙම අය කොච්චර සංසාරේ ඇද්ද? ඉතින් මේ නිසා මේ යන්නේ අපි ආරක්ෂා සහිත ගමනක් නෙවෙයි. සමහරට අපිට හොයන්න බෑ. අපිට තේරෙන්නේ අපිට වැටහෙන්නේ අපිට පේන්නේ මෙච්චරයි තියෙන්නේ. සමහර අයට පේනවා. දැන් අපි මේ ධර්මයේ පැත්තෙන් බණ භාවනා පැත්තෙන් කතා කරන නිසා අපිට හරියට ඒ જાතිය මුණ ගැහෙනවා. සමහරට ඔබ ගත කරන ජීවිතේටන ඔබට ඒ අය මුණ ගැහෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි මේ ඇස කන නාසය දිවකයේ මනස හැදුනේ අපේ කොහෙදිද? මව කුසීදීනේ. මව කුසී හැදෙන්න මම ඔබට කිව්වා මතකද විඥානයේත් එක්ක එකතු වෙලා නාම රූප හැදුනා කියලා. එතකොට මේ ඇහි තියෙන්නේ ඒවා විතරයි. නාම සතරමා ධාතුන්ගෙන් හටගත්තු දේ ඔන්න ඇහි තියෙනෝනේ. එතකොට ස්පර්ශයක් ඒ කියන්නේ ඇහි රූපයයි විඥානයයි විඥානයේ පහළ වෙන්න පුළුවන් ගතිය ඇහි තියෙනවා. එතකොට විඳින්න පුළුවන් හැකියාවක් ඇහි තියෙනවා. හඳුන ගන්න පුළුවන් හැකියාවක් ඇහි තියෙනවා. චේතනා පහළ වෙන්න පුළුවන් හැකියාවක් ඇහි තියෙනවා. මේ ලක්ෂණ විතරයි ඇහි තියෙන්නේ. ඊට පස්සේ තණ්හාව කියලා කියන්නේ මේක හැදෙන કૃතිම දෙයක්. උපාදාන කියන්නේ કૃතිම දෙයක්. භවය කියන්නේ કૃතිම දෙයක්. ඒ કૃතිම දේ හදාගන්න නැති විදිහට හැදුනොත් ඔක්කොගෙම නිදහස්. මේ ඇහ කන මේ ඇස කන නාසය දිවකය මනසෙන් පස්සේ ආය හම්බ වෙන්නේ ඒවා. පිරිනොම් පාන. එතකොට අපිට මේක වෙන්නේ නැත්තේ මේ නාම රූප වලින් හැදෙන ඇහෙන් බින්දනේ ලබාගෙන අපි මේ වැඩපිළිවෙල ගෙනියන නිසායි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වගේ කියලා. ඔන්න දර දර ට්‍රක් එක ගෙනලා බානවා කියමු. ඔන්න කෙනෙක් එක ගිනි තිබ්බා. ගිනි තියෙන තා පොලිමේ තියෙන ට්‍රක්. එතකොට ඒක ඇවිලෙනකොට තව එකක් ගෙනල්ලා බානවා. ඒකටම. ඒක ඇවිලීගෙනට තව එකක් බානවා. එතකොට මේ දර ඇවිලෙන එක නිවේද පත්විවේ තියෙන දිගටම. ඈ? පත්විවේ තියෙනවා. ඇයි පත්විවේ තියෙන්නේ? දර දාන නිසා. එතකොට කෙනෙක් මේ දර දැමිල්ල නවත්තනවා. නැවතුම මොකද වෙන්නේ? අර පත්තුන් ටික පත්තු වෙලා නිවිලා යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ වගේ අපේ මේ පෝෂණය නැවතුවොත් ඒ කියන්නේ චේතනා පහල කර කර කරන දේ වලින් එන ආහාරය නැවතුවොත් මේ ඒකට ආහාර නොදී ඉන්න තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වුණොත් මේක පවතින ආහාර නැතු වෙනවා එතකොට මොකද වෙන්නේ මේ පුද්ගලයා ඒක නිදහස් වෙනවා ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ නාම රූප නිසයි මේ අසකන්නාසී දිවකයි මනස හැදිලා තියෙන්නේ. නාම රූප හැදුනේ මොකෙන්ද? විඥානය නිසා කියනවා. දැන් එතකොට ඔබට මේ විඥානයේත් එක්ක තියෙන සම්බන්ධය තේරුණාන්නේ? මගෙන් විඥානය ගැන කීප දෙනෙක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ විඥාන ගැන දේශනා කළා තියෙන්නේ විඥාන හතක් නැහැ. විඥාන කීයද තියෙන්නේ? හයයි. ඒ කියන්නේ මේ විඥානේ වැඩ කරනවා දැන් හයක. ඇහි වැඩ කරනවා විඥානය. එතකොට ඒක මොකද්ද? ඇහි විඥානය. කනේ වැඩ කරනකට විඥානය ඒක මොකද්ද? කනේ විඥානය. නාසී වැඩ කරන විඥානය මොකද්ද? නාසී විඥානය. දිවේ වැඩ කරන විඥානය මොකද්ද? දිවේ විඥානය. කය වැඩ කරන විඥානය මොකද්ද? කය විඥානය. මනසේ වැඩ කරන විඥානය මොකද්ද? මේක හරි පුදුම එකක් පින්වත්නි. බලන්න හිතලා දවසක් බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ඇහුවා භාග්‍යතුන් වහන්සේ අපි අහලා තියෙනවා මේ කකුසන්ත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ලෝක ධාතු ලෝක ධාතු 1000කට ඇහෙන්න කතා කරලා තියෙනවා කියලා. දැන් පෘථිවි. දැන් එතන ලෝක ධාතු කියන්නේ මොනවද? මේ පෘථිවිය, මේ මේ ග්‍රහ වලල්ල, මේව දහහක දහහකට ඇහෙන්න කතා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට කොච්චර ඇහෙන්න කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා මේ ආනන්දය තථාගතයන්ට පුළුවන් ප්‍රමාණය මනින්න එපා කිව්වා. මනින්න බෑ කිව්වා. නැවත නැවත ආනන්ද හඳුර ඇහුවා. එතකොට බලන්න මේ 2500කට කලින් මේ තියෙන ප්‍රකාශයක්. දේශනා කරා මේ ආනන්දය මේ ලෝක ධාතුව වගේ ලෝක ධාතු 1000ක් තියෙනවා කිව්වා. ඒක දැන් හිරු සඳු මේ ගහවලලා තියෙනෝනේ. මේ වගේ ග්‍රහ චක්‍ර 1000ක් තියෙනවා. ඒකට කියනවා කිව්වා සහස්සී ලෝක ධාතු. ඒ 1000 වගේ තියෙන ඒවා දෙකක් තියෙනවා කිව්වා. ඒක දිසහස්සී ලෝක ධාතු. ඒ වගේ ඒවා තුනක් තියෙනවා කිව්වා. ඒක තිසහස්සී මහා සාසී ලෝක ධාතු. මේ මහා සහස්සී ලෝක ධාතුවට ඇහෙන්න තථාගතයන් වහන්සේට කතා කරන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ ඇහුවා ආනන්ද හඳුරු භාග්‍යතුන් වහන්සේ කොහොමද ඒ කරන්නේ? කිව්වා ආනන්දේ ඉස්සෙල්ලම පතුරවනවා කිව්වා ආලෝකය. ඉස්සෙල්ල යවන්නේ මොකද්ද ලයිට් එකක්. දැන් බලන්න වේගෙන් යන්නේ ආලෝකය කියන එක බුදුරජාණන් වහන්සේ දන්නවනේ. උනාසිකව ඉස්සෙල්ලම යවන්නේ ආලෝකේ ආලෝකය යවුවට පස්සේ ආලෝකය ආවේ කොයි පැත්තින්ද කියලා ඒ ආලෝකයේ තේරුම් ගත්ත අය අවධානය යොමු කරනවා කිව්වා. එතකොට කතා කරනවා කිව්වා. එතකොට ආනන්ද හාමුදුරන්ට හරි සන්තෝෂිතලා කියනවා අනේ මම සරණ ගියේ බුදුරජාණන් වහන්සේ මේ වගේ මහානුභාව සම්පන්නද කියලා. එතකොට එතන හිටියා තව ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට මම මොකද්ද මන්දා සනීප කරන්න පිළි අසනීපේ මොකද්ද ඒක? සනීප කරන පිරි අසනීප මොකද්ද? අකුරු හතරයි නේ. ඉරිසියාව. ඉරිසියාව වෙන්නේ නැති කියලා හිතන මට ඒක තේරෙන්නේ නැහැ. මම එහෙම කැමති නැහැ කියන්නේ. එතකොට උන්වහන්සේ කියන ආ ඔයාට මොකද කියලා ඇහුවා. ඔයාය මහානුභාව සම්පන්න තින් තථාගතයන් වහන්සේනේ. ඔයා මොකද මෙච්චර ඒ ගැන සන්තෝෂ කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ හා හා උදා එහෙම කියන්න එපා කිව්වා. දැන් මේ ආනන්දට ඇති වුණා මා තථාගතයන් වහන්සේ කෙරෙහි මොකද ඇති වුනේ? පැහැදීමක්. මේ පැහැදීමට පුළුවන් කිව්වා හත් වතාවක් සක්විති රජ කෙනෙක් කරන්න. දැන් බලන්න චේතනාවල හැටි. ආනන්ද තුල මේ පැහැදීමට පුළුවන් කිව්වා හත්වතාවක් සක්විති රජ කෙනෙක් කරන්න. හැබැයි ආනන්ද මේ ජීවිතේ මේ දුක් කෙලවර කරනවා කිව්වා. ඒ දුක් කෙලවර කරන උපතක් තමයි රැගෙන ආවේ. නමුත් පුළුවන් කිව්වා අර අර ඒ වෙලාවේ ඇති වෙච්ච පැහැදීමට හත්වතාවක් සක්විති රජකම කරන්න. ඒ කියන්නේ ඒ කියන්නේ පැහැදීම ඇති වෙනකොටම චේතනාව ඇති වුණා විඥානේ පිහිටියා එතන. ඒතර ඒ පිහිටපු විඥාණයට පුළුවන් අර චේතනාවෙන් සකස් වෙලා එතකොට හත්තතාවක් සක්විති රජ වෙන්න තරම් ඒ කර්ම විපාකයේ බලවත්. මේ නිසයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ විඥානය ගැන දන සිටීමට අපට දේශනා කළා තියෙන්නේ. එක එක ශ්‍රාවණාසි කෙනෙක් හිටියේ සාති කියලා. සමහර අය ආසයි ওই බණ කෑලි දෙකක් තුනක් අල්ලගෙන හරියට Tamanට අවබෝධ වුණා වගේ තමන් තමයි හොයාගත්තේ. ඒක තමන්ගේ ඩිස්කවරියක්. එහෙම ආස කරන අසනීප තියන ඉන්නවනේ. එහෙම හැදිච්ච කෙනෙක්. එයාගේ නම මොකද්ද? සාති කිව්වා I know the teaching. මොකද්ද? මේ විඥාණය කිව්වා භවයෙන් භවයට යන්නේ. එතකොට භික්ෂුන් වහන්සේලා එයාට වට කරගෙන කිව්වා ආ ඒක කියන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ භවෙන් භවයට විඥානේ යනවා කියලා. භවෙන් භවයට ගමන් කරන එකම විඥානය තියෙනවා කියලා. උන්වහන්සේ දේශනා කරයි විඥානය පටිච්ච සමුප්පාදයෙන් හැදෙන එක. විඥානයේ හේතුන් නිසා හටගන්න එකක් හේතු නැතිවීමෙන් නැති වෙන එකක්. එතකොට මෙයා කියනවා නෑ ඔයගොල්ලෝ දන්නේ නැහැ කිව්වා මේක. කවුද කිව්වේ? සාදු කිව්වා. ඕගොල්ලෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නේ නැහැ කිව්වා real Buddhism. I know that what Buddha said. කියලා දන්නවනේ ඉතින්. මෙයා දැන් මම කියනවා බේරෙන්න බෑ දැන් බුදුරජාන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේලා ගීලකව භාග්‍ය බුදුරජාන් වහන්සේ අන්න සාති කියනවා මේ වෙනස් වෙන්නේ නැති විඥානයක් භවෙන් භවයට ගමන් කරනවා කියලා අනේ භාගතුනස අපි කිව්වා මේ විඥානයේ හය ආකාරයි ඇහි හට ගන්නවා කනේ හට ගන්නවා නාසය හට ගන්නවා දිවි හට ගන්නවා කය හට ගන්නවා මනස හට ගන්නවා හේතුන් නිසා හට ගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා කිව්වා මියා පිළිගන්න ආ එන්න කියන්න කිව්වා ආවා ඊට පස්සේ ඇහුවා මේ හැබැයිද සාති හැබැයිද කියලා ඔයා ඔයා මේ විඥානයේ භවයෙන් භවයට හටගන්න වෙනස් වෙන විඥානයක් වෙනස් වෙන්නේ නැති විඥානය භවයෙන් භවයේ හටගන්නවා කියන හැබෑද කියලා ඇහුවා. එහෙමයි කියලා. භාග්‍යතුන්සේ එහෙමයි. ආ මොකක්ද ඒ වගේ විඥානේ? භාග්‍යතුන්සේ විඥාණයෙන් තමයි කිව්ව අපි විඳින්නේ. අපි අත්දැකීම් ලබන්නේ. බුදුරජාන් වහන්සේ ඈ කාට දෙවැනි ධර්මයක් මා දේශනා කළේ? කාටද මේ ධර්ම දේශනා කළ මං හැමතිස්සෙම තථාගතයන් හැමතිස්සෙම දේශනා කළේ විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියලා නේද කියලා ඇහුවා. ඔන්න එතකොටයි තේරුණේ. ඊට පස්සේ ඔන්න ඔන්න බිම හරන්න ගත්තා. මෝණ බිමට හරව ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහන භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි මෙයාට මේ ධර්මයේ ප්‍රශ්නියවත් වැදිලාද කියලා ඇහුවා. ප්‍රශ්නියවත් වැදිලා නෑ නේද කියලා ඇහුවා. ධර්මයේ රස්නිවත් මෙයාට වැදිලා නෑ නේද කියලා ඇහුවා. බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ කාලෙත් ධර්මයේ රස්නෙ දිච්ච නැති අය හිටියා. ඒකට ඇහුවා මහණෙනි මා ඔබට විඥාණය ගැන මොකක්ද දේශනා කරලා තියෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලා කියනවා මහා භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ අපට විඥානය ගැන දේශනා කළේ හේතු ප්‍රත්‍යයෙන් හේතුන් නිසා හටගන්නවා හේතු නැති වෙනකොට නැති වී යනවා කියලා විඥාණය ඇසකනාසය දීවකය මනස කියන ආයතන හයේ හටගන්නවා ඒ අනිත්‍ය වී තියෙන විඥාණය තමයි චුත වෙන්නේ ඒ හේතුන් සකස් වෙනකොට තමයි ඒක උපදින්නේ හේතු නැති වුණොත් නැති වී යනවා කියලා එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ විඥානය මේ වගේ එකක් කිව්වා. ගින්න වගේ කිව්වා. මොකක් වගේද? ගින්නක් වගේ කිව්වා. ගින්නක් හටගත්තොත් කඩදාසි නිසා ඒ ගින්න හඳුන්වනවා කඩදාසි ගින්න. ගින්නක් හටගත්තොත් ගොම නිසා ඒ ගින්න හඳුන්වනවා ගොම ගින්න. ගින්නක් හටගත්තොත් ලෑලි නිසා ඒ ගින්න හඳුන්වනවා ලෑලි ගින්න මේ වගේ විඥානය හට ගන්නව නම් ඇහි ඒ විඥානය හඳුන්වනවා ඇහි විඥානය විඥානය හට ගන්නව නම් කනේ ඒ විඥානය හඳුන්වනවා කනේ විඥානය විඥානය හට ගන්නව නම් නාසී ඒ විඥානය හඳුන්වනවා නාසී විඥානය විඥානය හට ගන්නව නම් දිවේ ඒ විඥානය හඳුන්වනවා දිවේ විඥානය විඥානය හට ගන්නව නම් කයේ ඒ විඥානය හඳුන්වනවා කයේ විඥානේ. විඥානේ හට ගන්නා නම් මනසේ ඒ විඥානේ හඳුන්වනවා මනෝ විඥානේ. මෙච්චරයි විඥාන. එතකොට මේක තමයි අපිට මේ විදියට හැදි හැදි ගියේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විඥානේ පවතින්නේ සංස්කාර නිසා කියලා. සංස්කාර කියලා එතනදී බුදුරජාණන් වහන්සේ වදාළේ දැන් අපි ආස්වාස ප්‍රස්වාස කරනවා. මේක කයෙන් වෙන් වෙලාද තියෙන්නේ කයත් එක්කද තියෙන්නේ? ඈ කයෙන් වෙන් වෙලා තියෙන කයත් එක්කද තියෙන්නේ? කයත් එක්ක තියෙන ආස්වාස ප්‍රස්වාස. එතකොට මේ කයි පැවැත්මට ආස්වාස ප්‍රස්වාස රුකුල් දෙන්නේ නැද්ද? රුකුල් දෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අපි වචන කතා කරනවා. වචන කතා කරන්න ඉස්සර වෙලා මේ වචන මනසේ හැදෙනවා. ඒ හැදෙන එකට කියනවා විතක්ක ਵਿਚාර කියලා. ඒක වදාලේ වචී සංස්කාර. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපේ සිතත් එක්ක බද්ධ වෙලා තියෙනවා හඳුනා ගැනීමයි විඳීමයි. ඒකට දේශනා කළේ චිත්ත සංස්කාර කියලා. මේවා තමයි කියනවා මේ විඥානයේ පැවැත්මට උදව් කරන්නේ. විඥානයේ පැවැත්මට උදව් කරන්නේ මොනවද? කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර විඥානයේ පැවැත්මට උදව් කරනවා. නාම රූපයන්ගේ පැවැත්මට විඥානය උදව් කරනවා. එතකොට අසකරණාසේදීව කය මනස පවත්තන්න උදව් කරන්නේ මොකද්ද? නාම රූප උදව් කරනවා. එතකොට ස්පර්ශය පවත්තන්න මොකද්ද උදව් කරන්නේ? ඇස කනනාසී දිවකය මනස උදව් කරනවා. හොඳට සිහියෙන් හිටියොත් ඔබට මේක අල්ලන්න පුළුවන්. මම ආයෙ කියන්නම්. සංස්කාර උදව් කරන්නේ මොකේටද? විඥාණයට. විඥානී පැවැත්මට කියමු. එතකොට තමයි ඒක හරිය. ඒතර විඥාණය උදව් කරන්නේ මොකේටද? නාම රූපේ පැවැත්මට. නාම රූප උදව් කරන්නේ මොකේටද? ඇස කන නාසය දිවකය මනසී පැවැත්මට ඇස කන නාසය දිවකය මනස උදව් කරන මොකේද ස්පර්ශයේ පැවැත්මට ස්පර්ශය උදව් කරන මොකේද විඳීමේ පැවැත්මට විඳීම උදව් කරන මොකේද තෘෂ්ණාවට තෘෂ්ණාව උදව් කරන මොකේද උපාදානයට හිර කරන්නේ එතකොට තෘෂ්ණාව නෑ උපාදාන උදව් කරන මොකේද? ඔව් විපාක පිණිස කර්ම හදන්න භවයට. එතකොට විපාක පිණිස කර්ම හැදිල්ල උදව් කරන මොකේද? උපදින්න. ඉපදීම උදව් කරන මොකේද? ජරා මරණ වලට. තේරුණානේ? ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඔක්කොටම හේතුව මොකක්ද? දන්නේ නැහැ. මොකද්ද දන්නේ නැත්තේ? චතුරාර්ය සත්‍යය. අවිද්‍යාව කියන්නේ ඒකයි. අවිද්‍යාව ගැන පෙන්වන්නේ දුක්ඛේ අඥානං. පළවෙනි ආර්ය සත්‍ය දන්නේ දුක්ඛ සමුදය අඥානං. දෙවෙනි ආර්ය සත්‍ය දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධේ අඥානං. තුන්වෙනි ආර්ය සත්‍ය දන්නේත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං. ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේත් නැහැ. පළවෙනි ආර්ය සත්‍ය මොකද්ද පින්වත්නි? දුක දුක ගැන කොහොමද බුද්ධ දේශනාවේ තියෙන්නේ? ජාතිපි දුක්ඛ. ඒ කියන්නේ ඉපදීම දුකයි. ජරාපි දුක්ඛ. ජරාව දුකයි. මරණම්පි දුක්ඛ. මරණය දුකයි. ඔව්. ව්‍යාධිපි දුක්ඛෝ. ලඩවීම දුකයි. මරණේ දුකයි. ඊළඟට අප්‍රියයන් හා එක්වීම දුකයි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. කැමති දේ නොලැබීම දුකයි. කොටිම කිව්වොත් පංච උපාදානස්කන්ධය දුක. දුක කියන වචනේ අපම අපි වෙනකට මේ පාර කල්පනා කර කරාම හරියට මේක තේරුම් ගන්න අමාරු වචනයක් නිසා. ඇයි මේකට සෆරින් සෆරින් කියනවා මිනිස්සු බයිනවා එකට. අනේ අපි සෆරින් නෑ කියලා. එතකොට දුක කියන වචනේට බුද්ධ වචනයක් තියෙන මෙහෙම. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කියන්නේ අවිද්‍යාව තියෙන අවිද්‍යා සහිත පුද්ගලයාගේ බය මොකද්ද කියලා අහනවා. කිංසු තස්ස මහ බයං. ඊට තියෙන බය මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා දුක්ඛමස්ස මහ බයං. සුත්ත නිපාතයේදී ඔහුට තියෙන ලොකුම බය දුක කියනවා. දුක කියන වචනේ නියමම තේරුම තමයි දුක කියන වචනේ තේරුම අපි ඒක ඒක කිව්වොත් මෙහෙම fear of insecurity ආරක්ෂාව නැතිකමෙන් ඇතිවෙන බියක් දැන් බලන්න ඉපදිච්ච මොහොතේ ඉඳලා ආරක්ෂාව නැතිකම පිළිබඳ බියක් නැද්ද ඉපදිච්ච එක්කිනාට ඊළඟට ඉපදුනාට පස්සේ නැද්ද ඒක තියෙනවා. ලෙඩ වෙනකොට නැද්ද ඒක? තියෙනවා. ජාති පිළික. වයසට යනකොට නැද්ද ඒක? ජරාවටපත් වෙනකොට. ඒක තියෙනවා. අනාරක්ෂිත බව පිළිබඳ බියක් තියෙනවා. මරණකොට නැද්ද ඒක? අප්‍රිය පුද්ගලයන් එක්කෙනෙකුට නැද්ද? මට මොන අනතුරක් වෙයිද දන්නේ නැහැ කියලා. ඒ නිසාම බයෙන් නේද ඉන්නේ. ඒක තමයි එතන තියෙන දුක. ප්‍රිය පුද්ගලයන් වෙන් වෙනකට නැද්ද? කියනවා අනේ ඔයා ඉන්නවනම් මට බයක් නෑ මට තනියක් නෑ. අනේ දාලා යන්න ඉපෝ කියනවා. දේ ඒ නිසා දැන් අපි කව ඒ අපි රට අතරලා මෙහෙ එනකට හරි බයයි ඉතින්. ගෙදරින් හා එකපාරට යන්න එපා කියනවා. වම් වම් කකුල තියන්න එපා කියනවා ගෙයින් එළියට. මොකද්ද කියන්නේ කකුල? අපේ දකුණ කකුල තියන්න කියනවා. දකුණ කකුල නිකන් නෙමෙයි ඔල්ලෝසු බල බල හා හා දැන් තාම නෑ කියනවා තියන්නේ. මට හරි පුදුම හිතුණා මම මේව දැක්කා මං ඒවා. ඔව් ඊට පස්සේ තමයි හොඳට වෙලාව බලලා ඒ වෙලාවට නැගෙනහිර පැත්ත නෙමෙයි බටහිර පැත්ත බලාගෙන බලාගෙන දකුණු කකුල තියන්න ඕන ඉස්සරහට. බයයි. දුක. මොකද්ද මේ දුක? ඔව්. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක් මේවා නේ. කරදරේ කියලා බය. ඊළඟට යම්පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. තමන් ආසයි ඔව්. දිරන් නැතුව ඉන්න, ඉපදෙන්න නැතුව ඉන්න, ලෙඩ වෙන්න නැතුව ඉන්න, ප්‍රියංගෙන් වෙන් වෙන්න නැතුව ඉන්න. අප්‍රියං හා එක් නොවි ඉන්න ආසයි. නොමරි ඉන්න ආසයි. මේ ආස දේවල් ලැබෙන්නේ ලැබෙන්නේ ආස දේවල්. කොටින්ම කියනෝ නම් පංච උපාදානස්කන්ධය දුකයි කියනවා. ඒ කියන්නේ මේ සතර මාද හතුන් ගැටගත්තු හටගත්තු දේ තුල තියෙනවා අර අනාරක්ෂිත භවයේ බිය. විඳීමේ තියෙනවා සංඥාවේ තියෙනවා චේතනාවේ තියෙනවා විඥානේ තියෙනවා මේ එකකවත් ආරක්ෂාවක් නැහැ එහෙම ආරක්ෂාවක් තිබ්බනම් ඇත්තම බය වෙන්න දෙයක් නැහැ. මේක නුවණින් විමසලා තේරුම් ගත්තට පස්සේ තේරුම් ගත් එක්කිනා ඉපදී ඉපදී යන මේ සංසාරේට කැමැති නැත්තේ මේකේ තියෙන මේ අවදානම නිසා. හැමතිස්සෙම මේක නිකන් අවදානමක තියෙන්නේ. හරි අවදානම. මව කුසට ආපු වෙලාවෙ ඉඳලා ළමයාට අවදානමක් නැද්ද? අවදානමක් තියෙනවා. දැන් මට එක ආච්චි කෙනෙක් හම්බ වුණා. යාච්චිට අවුරුදු 80ක් 80ත් පැනලා මං හිතන්නේ. යාච්චි මට අඬන කිව්වා අනේ මට පරණ ප්‍රශ්නයක් තියෙනවා. කතා කරන්න ඕනි කියලා කියන්නේ කිව්වා. කිව්වා අනේ මට අවුරුදු මේ කෙල්ල කාලේ මාව කොල්ලේ කමාරු දැම්ම කිව්වා. ඊට පස්සේ බරට දරුවෙක් ආවා කිව්වා. ගෙදරින් බඳින්න එක්කෙනෙක් ක්ලාස් කළා. එයාට මෙයා ඇත්ත කිව්වා කිව්වා. මේ මිනිස්සු දෙවියෙක් වෙන්න ඇති. මේ මිනිස්සු කිව්වා මං ඔයාව බාර ගන්නවා. ඔයා මුකුත් හිතන්න එපා ඒක. ඔයාට මම වෙනසක් කරන්නේ නෑ කිව්වා. දැන් මේ ඒ වුණාට මෙයාට හරි මේක ෂොක් එකක්. එයා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මම මේ දරුවා නැති කරන්න ගොඩක් මහන්සි ගත්තා කිව්වා. දරුව නැති වුණේ කිව්වා. ඉපදුනා දුවෙක්. දැන් යා දොස්තර නෝනා කෙනෙක්. නූලෙන් නේද බේරුණේ? නූලෙන් දසමෙන් තමයි බේරුණේ. එතකොට බලන්න දැන් ඉපදිච්ච අයට ඒ වගේ බේරෙන්න හැමෝටම වාසනාව තියනවද? හැමෝටම වාසනාව නැහැ. හැමෝටම වාසනාව සමහර අම්මලා අඬනවා දරුවා බඩට එනවා පිහිටන්නේ. දරුවා රැඳෙන්නේ නැහැ බඩේ. මොනවා හරි ඒක මම කියවර සංසාරේ ප්‍රශ්න තියෙනවා කියලා. බරට අමනුෂ්‍ය අත දාන ළමයා අදිනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. සමහරට එහෙම ප්‍රශ්නයක්. ටී අම්මා අඬ අඬ ඉන්න ළමයි නෑ කියලා. එතකොට බලන්න ඉපදිච්ච වෙලාවෙදී යනතුරු තියෙනවා. එහෙම තිස්සෙම දුක තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව කිව්වා. තෘෂ්ණාව මොකද්ද මම ඔබට කිව්වේ? ඒ තෘෂ්ණාව කියලා කියන්නේ අපි අවබෝධයෙන්ම තේරුම් අරගෙන අපි අතාරින්න ඕන එකක්. ඒ තෘෂ්ණාව අතාරින්න බෑ. දැන් ඉන්දියාවේ ඉන්නවා නිගණ්ඨ පිරිස්. නිගණ්ඨ කියන්නේ fully naked. මොකද? මට හම්බුණා නිගණ්ඨ. මම හැවයි ඔය. මොකද ඔය කියලා හෙව්වා. ඇඳුම් ඇඳු තෘෂ්ණාව ඇති වෙනවා කිව්වා. එතකොට දැන් බලන්න මේ තෘෂ්ණාව නැති කරන්න කියලා ලෝකයේ අය එකේ කියව කරනවානේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ තෘෂ්ණාව කිසි දෙයකින් එහෙම නැති කරන්න බෑ. තෘෂ්ණාව නැති කරන්න පුළුවන් එකම මාර්ගයකින් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් මේ මාර්ගයේ හොයාගන්න බැරුව උන්වහන්සේම අවුරුදු කීයක් දුෂ්කර ක්‍රියා කළාද? අවුරුදු 6ක් දුක් විඳා. ඒ සමහර කිව්වා මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කිව්වා ශාරීරියට දුක් දීමෙන්. උන්වහන්සේ ඒක විශ්වාස කරන් ඒක කළා. කළා කළා කළා අන්තිමට තේරුණා මේ දුක් දෙන එක නම් මම බොරු වැඩක් කියලා. තේරලා අතෑරියා. ඊරපසම උන්වහන්සේට තේරුණේ මේක කරන්න තියෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කියලා මාර්ගාංග 8ම හොයාගත්තා. හොයාගෙන ඒක ප්‍රගුණ කළා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළා අපිට තියෙනවා කිව්ව තෘෂ්ණාව දැන් ක්‍රම තුනකට හැදිලා. එකක් තමයි කාම තෘෂ්ණා. කාම තෘෂ්ණා කිව්වේ ප්‍රියමනාප රූප, ප්‍රියමනාප ශබ්ද, ප්‍රියමනාප සුවඳ, ප්‍රියමනාප රස, ප්‍රියමනාප ස්පර්ශය කියන මේකට ඇදිලා යනවා අපි. ඒක මොන තෘෂ්ණාවද? කාම තෘෂ්ණා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කළ කාම තණ්හා, භව තණ්හා. භව තණ්හා කියලා කියන්නේ ආය ආය මේක පවත්වන්න අපි ආසයි. ඒකට ඇදලා යනවා. භව තණ්හා. එතකොට දෙකයි. ඊළඟ එක මොකද්ද? විභව තණ්හා කියන්නේ මේක නොපවත්වන්න ආසයි. එතකොට නිවන කරා යන එක්කෙනා තුල මේ කාම තණ්හාවත් ප්‍රහාණය වෙන්න ඕනේ. පැවැත්මේ පවත්වන්න තියෙන ආසාවක් නැති වෙන්න ඕනේ. ඊළඟට නොපවත්වන්න තියෙන ආසාවක් නැති වෙන්න ඕනේ. මේක දන්නේ නැති එක්කෙනා අහනවා මේ නිවන කියන්නේ මේ තෘෂ්ණාවන්නේ කියනවා. අහලද මේක? සමහර කෙනා නිවනට ආස කිරීමක් තෘෂ්ණාවන්නේ කියනවා. නිවනට ආස කිරීම තෘෂ්ණාවක් වෙන්න බෑ. නමුත් ඒ තෘෂ්ණාව නැති වෙනකන් එයාට නිවන අවබෝධ කරන්න බෑ. බුද්ධ දේශනාව හරි ලස්සනට කියනවා ඒක. ඒක කියනවා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ගමන් කිරීම මොකක් වගේද? පහුරක් වගේ කියනවා. ඔන්න මේ පැත්තේ කෙනෙක් ඉන්නවා ගඟින් මෙහි පැත්තේ. එයා ඉන්නේ ඊටාම දරුණු ප්‍රශ්න වලට මුහුණ දීලා. එයා ගඟට ගඟින් එහා පැත්තට පැනගත්තොත් හරි. එතකොට දැන් එයා ඒ වෙනුවෙන් පහුරක් හදාගන්න. පහුරක් කියන්නේ ඉතින් ලී කෑලි කොටන් මේවා එකතු කරලා වැල් වලින් ගැට ගහලා හදා ගන්නවා පොඩි පහුරක්. හදාගෙන එයා මේ පහුරට නැගලා අතින් පයින් මහන්සි වෙවි මහන්සි වෙවි ගඟෙන් යහයුරට ගියාම ඊට පස්සේ යා මොකද කරන්න ඕනේ? අනේ මට මේ පවුර නම් දාලා යන්න බෑ. කියලා හිටියොත් දෙයට හරි මේ පවුරත් අතහැරලා හැපතට පයින්න ඕනේද? පවුර අතහැරලා පයින්න ඕනේ. ඒ වගේ බුදුරජාන් වහන්සේ වදාලා මහන්නි ආර්යස්ථාංගික මාර්ගය සම්පූර්ණ කරනකොට ආර්යස්ථාංගික මාර්ග බික්මා යනවා. සම්මා ඥාන සම්මා විමුක්ති. එතනටම යනවා කියනවා ඔබ. එතකොට එතකොට සීලය කියන්නේ මාර්ගයේ තියෙන පහුරට අයිති දෙයි. සමාධිය කියන්නේ පහුරට අයිති දෙයි. ප්‍රඥාව කියන්නේ පහුරට අයිති දෙයි. එතකොට පවුරට අයිති දේ තුල ඔබ රැඳිලා ඉන්න ඕනේ මේකෙන් එතර වෙනකන්. එතර වෙන්න ඉස්සෙල්ලා පවුර ඇතේරම කපෝති. ඉවරයි. එතර වෙන්න තමයි පවුරේ අන්තිමට තමයි ඒක තියෙන්නේ. දැන් අපි කරන්න ඕනේ මොකද්ද? පවුර හදාගන්න එක නේ. පවුර හදාගැනීම තමයි සෝවාන් වීම කියන්නේ. එතකොට ඒ කෙනා තමයි මේක බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මානෙනි මේ හේතුඵල ධමයෙන් හටගත්තු මේ දේවල් මොනවාද? එකක් තමයි ජරා මරණ. කියනවා බුදුරජාණන් වහන්සේ ජරා මරණ අනිත්‍යයි. ජරා මරණ කියන දේ අනිත්‍යයි. සංකතයි. සංකතයි කියන්නේ සකස් වෙච්ච දෙයක්. පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ හේතුඵල ධමයෙන් උපන් දෙයක්. කය ධම්මං. ගෙවි යන දෙයක්. වය ධම්මං. නැසී යන දෙයක්. විරාග ධම්මං. ඇල්ම දුරු කළ යුතු දෙයක්. නිරෝධ ධම්මං. ඇල්ම නිරුද්ධ කළ යුතු දෙයක්. මේ වගේ උන්වහන්සේ ඉපදීම ගැන කියන මහන්නේ ඉපදීම කියන්නේ අනිත්‍ය දෙයක්. භවය කියන්නේ අනිත්‍ය දෙයක්. උපාදාන කියන්නේ අනිත්‍ය දෙයක්. තෘෂ්ණාව කියන්නේ අනිත්‍ය දෙයක්. වේදනාව කියන්නේ අනිත්‍ය දෙයක්. ස්පර්ශය කියන්නේ අනිත්‍ය දෙයක්. ආයතන හය කියන්නේ අනිත්‍ය දෙයක්. නාම රූප කියන්නේ අනිත්‍ය දෙයක්. විඥානය කියන්නේ අනිත්‍ය දෙයක්. සංස්කාර කියන්නේ අනිත්‍ය දෙයක්. අවිද්‍යාව කියන්නේ අනිත්‍ය දෙයක්. ඒ අනිත්‍ය දේවල් නිසා තමයි මේ සෑම දෙයක්ම නැති කරන්න පුළුවන්. මේ ඔක්කොම නිරුද්ධ වෙලා යන දේවල්. දැන් අපි ඔක්කොගම තුල තියෙන්නේ නිරුද්ධ වෙච්ච පටිසම්පාදයක්ද වැඩ කර කර කියන පටිසම්පාදයක්ද? ඔව් අපි අපි ළඟ තියෙන පටිසම්පාද හොඳට ඇක්ටිවේට්. මේ හොඳට වැඩ කර කර තියෙන්නේ. එතකොට මේ පටිච්චසමුප්පාදේ හැදි හැදි තියෙද්දි තමයි අපි යම්කිසි වීරියක් 100ක් නෝනක් දිනු කළා මේ පටිසම්පාදේ නිරුද්ධ වෙන දෙයක් මේකෙන් හදා ගන්න ඕනේ. දැන් පටිසම්පාදේ හැදි හැදි තියෙනවා. පටිසම්පාදේ හැදි හැදි තියෙන එකම බුදුරජාන් වහන්සේ දේශනා කළා දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. මේ දුක තමයි ඉස්සරහට දුක කියලා අපි තෝරගත්ත වචනේ මොකද්ද? ආරක්ෂාව නැතිකමෙන් ඇති වෙන බය. මේක තමයි හැම හැම පියවරකම හැම මොහොතකම හැම වෙලාවටම අපිට තියෙන්නේ. එතකොට මේ හැදි හැදි තියෙන එක තියෙද්දි අපි වෙන එකක් උපද්දවන්න ඕනේ. අලුතෙන් එකක්. ඒ අලුතෙන් උපද්දවන එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අලුතෙන් උපද්දවන්න හදන එකට අපිට උදව් කරන්නේ මොකක්ද? පින. අප තුල තියෙන දැන් බලන්න මහා කස්සප මහරහතන් වහන්සේ gederin නික්විලා ගියා. දැන් බුදුරජාණන් වහන්සේ නමක් දැක්කේ නෑ. නමුත් ඒ කාලේ තිබුණනේ කෝලහලයක් කෝලහල කියන ලොකු ගෝසාවක් තිබුණා. මොකද්ද ඉස්සරහට ළඟදිම බුදු කෙනෙක් පහළ වෙනවා. දැන් තියෙන කෝලහලේ මොකද්ද? 2012 සුන් කියලා. නේ කතා වෙනවා සයිට් වලට යනවා එක එක දේවල් හදලා තියෙනවා චිත්‍රපට එනවා නිදහස් තුලයි සුනීසුම්. කොක තමයි දැන් තියෙන කෝලහලෙ. ඒ කාලේ තිබුණේ මොකද්ද? බුදු කෙනෙක් පහළ වෙනවා. බුදු කෙනෙක් පහළ වෙනවා. එතකොට අර පිප්පලී කියන තරුණයා ගියා ගෙදරින්. ගිහලා දවසක් තනියම සිවුරු පොරෝගෙන යම් තැනක තථාගතාරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වැඩ සිටිනම් උන්වහන්සේට වෙනුවෙන් මම පැවිදි වෙනවා මාගේ පැවිදි වේවා කියලා තනියම පැවිදි වුණා. දැන් පැවිදිලා දැන් මෙයා යනවා. දැන් ශ්‍රමණ කෙනෙක්. දවසක් බුදුරජාණන් වහන්සේව දැක්කා. දුටු පමණ බණාලක් නෑ. දුටු පමණින් තීරණය කළා මේ තමයි මං සොයසුවේ හිටපු කෙනා. මේ තමයි මං සොයසුවේ හිටපු කෙනා. කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේක සුගතයන් වහන්සේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රු වහන්සේක මම ශ්‍රාවකයා වෙමි කියලා තුන් වතාවක් කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ කියන කාශ්‍යප වෙන කෙනෙකුට කිව්වා නම් මේකයට වෘත්තු දෙන්නේ නැහැ කිව්වා. ඔය පින්බලේ වැඩි කිව්වා. වෙන කෙනෙකුට කිව්වා නම් යාගේ ඔළුව ගැලවෙනවා කිව්වා. එච්චර පින්වන්තෙක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. අපටත් මං හිතන්නේ යාන්තම් එච්චර නෙමෙයි මං කියන්නේ පුංචි එක වත් තරම්ද ඈ පරමාණුවක් විතර. පුංචි පිනක් මට තිබුණා. බුද්ධ දේශනා කියවනකට හිතුණා මේ තමයි මං හොය හොය ඉන්නේ කියලා. එතකොට ඔබට හිතිලා නැද්ද බුද්ධ දේශනා කියදී මේ තමයි මම හොය හොය ඉන්න එක කියලා. බුද්ධ දේශනා කියවද්දී පින කියන්නේ ඒකයි. එතකොට ඒ දැන් පටිච්චසමුප්පාදයේ හැදි හැදී තිබෙන මේ ජීවිතයේ පටිච්චසමුපාදේ නිරුද්ධ වෙන්න නම් එතකොට මේ පටිච්චසමුපාදේ කියන මේ හැම එකක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි නේ. එතකොට ජාති නෑ ජරා මරණ නිරුද්ධ වෙනවා. කුමක් නිරුද්ධ වීමෙන්ද? ඉපදීම නිරුද්ධ වීමෙන්. ඉපදීම කියන්නේ නිරුද්ධ වෙන දෙයක්. කුමක් නිරුද්ධ වීමෙන්ද? භවය නිරුද්ධ වීමෙන්. භවය කියන්නේ නිරුද්ධ වී යන දෙයක්. කුමක් නිරුද්ධ වීමෙන්ද? උපාදාන නිරුද්ධ වීමෙන්. උපාදාන කියන්නේ නිරුද්ධ වී යන දෙයක්. කොමක් නිරුද්ධ වීමෙන්ද? තෘෂ්ණාව නිරුද්ධ වීමෙන්. තණ්හාව කියන්නේ නිරුද්ධ වී යන දෙයක්. කොමක් නිරුද්ධ වීමෙන්ද? විඳීම නිරුද්ධ වීමෙන්. විඳීම කියන්නේ නිරුද්ධ වී යන දෙයක්. කොමක් නිරුද්ධ වීමෙන්ද? ස්පර්ශය නිරුද්ධ වීමෙන්. ස්පර්ශය කියන්නේ නිරුද්ධ වෙන දෙයක්. කොමක් නිරුද්ධ වීමෙන්ද? ආයතන නිරුද්ධ වීමෙන්. ආයතන නිරුද්ධ වෙන දෙයක්. කොමක් නිරුද්ධ වීමෙන්ද? නාම රූප නිරුද්ධ වීමෙන්. නාම රූප කියන්නේ නිරුද්ධ වෙලා යන දෙයක්. කුමක් නිරුද්ධ වීමෙන්ද? විඥාන නිරුද්ධ වීමෙන්. විඥානය කියන්නේ නිරුද්ධ වෙන දෙයක්. කුමක් නිරුද්ධ වීමෙන්ද? සංස්කාර නිරුද්ධ වීමෙන්. සංස්කාර කියන්නේ නිරුද්ධ වෙන දෙයක්. කුමක් නිරුද්ධ වීමෙන්ද? අවිද්‍යාව කියන්නේ නිරුද්ධ වෙන දෙයක්. අවිද්‍යාව නිරුද්ධ වුණොත් උපදින දෙයක්. මොකද්ද? විද්‍යාව. විද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාරි සත්‍ය ගැන තියෙන පූර්ණ අවබෝධය. චතුරාර්ය සත්‍ය ගැන පූර්ණ අවබෝධය උපද්දවන්න තමයි අපි පින අපි උදව් කරගන්න ඕනේ. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධය උපද්දවන්න අපිට බාහිරින් ලැබෙන දේ තමයි සද්ධර්ම ශ්‍රවණය. චතුරාර්ය සත්‍ය අවබෝධය අපතුල උපද්දවා ගන්න බාහිරින් ලැබෙන්නේ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණේ. කවුද මේ සද්ධර්ම ශ්‍රවණේ ලබා දෙන්නේ? කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා සද්ධර්ම ශ්‍රවණී ලබා දෙනවා. දවසක් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මට නම් හිතෙනවා මේ මේ ගෞත මේ ගෞතම බුද්ධ ශාසනයේ භාගයකටම උදව් කරන්නේ කල්යාණ මිත්‍රා කියලා. නෑ කියනවා. භාගයකට නෙමෙයි කියනවා. එහෙම පිටින්ම. බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයට උදව් කරන්නේ කල්යාණ මිත්‍රය දැන් කියනවා ආනන්ද බලන්න තථාගතයන් කියන්නේ කල්යාණ මිත්‍රෙන්නේ. තථාගතයන් වහන්සේ ළඟට එන අය ජරා මරණවල වැටි වැටි එන අය භවයට බැසගත්තු අය තථාගතයන් වහන්සේ ළඟට ඇවිල්ලා ජරා මරණ වලින් නිදහස් වෙනවා කිව්වා. කල්යාණ මිත්‍රය සේවනය කළා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ කල්යාණ මිත්‍රයාගේ මොන මොනවද ඇහෙන්නේ? සද්ධර්ම ශ්‍රවණේ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරන් ලැබෙනවා. එතකොට පින තියෙන එක්කෙනා තමන් තුළ තමයි මේ ශ්‍රවණය කරපු චතුරාර්ය සත්‍ය අවබෝධය උපද්දව ගන්න ඕනේ. ඒතර තමන් තුළ උපද්දවා ගන්න තමන් තුළ තියෙන්න ඕනේ උපකරණේ. ඇංජිම තියෙන්න ඕනේ. මොකද්ද ඇංජිම? යෝනිසෝ මානසිකාරය නුවණින් විමසීම. එතකොට මේ නුවණින් විමසීම කියන එක අපේ තුල නැති තාක් නිකන් ලාවට කන අයිනින් යනවා. කන අයිනින් යන්නේ හැප්පෙන්නේවත් නැහැ. නුවණින් විමසුවොත් තමයි ඒකට අපිට එකපාරට ඔළුවට වදින්නේ. නැත්තම් වදින්නේ නැහැ. නැත්තම් වදින්නේ නැහැ. නුවණින් විමසන්න දැන් එක තැනක තියෙනවා එක දවසක් බුදුරජාණන් වහන්සේ ගාවට කෙනෙක් ආවා කීසි කියලා. ඇවිල්ලා කිව්වා භාග්‍යතුන් වහන්සේ මම මේ කාරණයක් ගැන මම කල්පනා කළා කිව්වා. මේ මිනිස්සුන්ගේ ස්වභාවය අඳුනගන්න හරි අමාරුයි කිව්වා. එකක් කතා කරනවා කිව්වා. එකක් හිතනවා කිව්වා. වෙන එකක් කරනවා කිව්වා. නමුත් භාග්‍යතුන් වහන්සේ මම මේ ආස්යන්ව ට්‍රේන් කරන්නේ. අනේ ආස්ය එහෙම නෙමෙයි කිව්වා. මග එනකොටම ඒකගේ ස්වභාවය එක ප්‍රකට කරනවා කිව්වා. එතකොට මම ආස්යාට ඒ ඒ දුර්වලකම් ඉස්පතු කරනකොට ආස්යා මම හදනවා කිව්වා. ඒ දුර්ල ඊට පස්සේ සත්‍ය පුහුණු වෙනවා පුළුවන්. භාග්‍යතුන්ස හරි ලීචී කිව්වා මේ සත්තු පුහුණු කරන්න. හැබැයි මිනිස්සු පුහුණු කරන්න නම් අම්මෝ හරි අමාරුයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඇත්ත කිව්වා. මිනිස්සු පුහුණු කරන්න කියන එක ලීසි නෑ කිව්වා. ඒක හරි අමාරුයි කිව්වා. හැබැයි ඒකේ පුහුණුවක් තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි කියලා පටන් ගන්න හදනකොට භාග්‍යතුන්ස මට වැඩ තියෙනවා. මං එහෙනම් ගිහිල්ලා ඉන්නම්. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි මම මේ කියන එක අවසන් කරනකම් හිතනවා මෙයා මාර්ගඵල ලබනවා කිව්වා. ඒතර පින තියෙනවා. මාර්ගඵල ලබනවා කිව්වා මම මේ කියන එක දිගටම අහගෙන හිටියානම්. නමුත් ඒ අහව පොඩ්ඩයට උදව් කරයි කිව්වා. ඒ පැහැදීම පොඩ්ඩක්. ඒතර බලන්න බුදුරජාණන් වහන්සේ පෙනි පෙනි මේක අතරිච්ච අය කොච්චර ඇද්ද ඔය තියෙන එක එක දෙක වார்த்தාවක් නේ පොඩ පොඩ කොච්චර ඇද්ද ඒ නිසා අපි දන්නේ නැහැ සමහර කෙනෙක් එක්ක බෑ එක්ක බෑ කියන්නේ හරියට ඉන්නවනේ එතකොට ඒ නිසා මේ හොයන්න බෑ ජීවිතය ගැන අවබෝධ කරන්නේ කාද අවබෝධ වෙන්නේ කවුද මේ ඔක්කොම තියෙන පිනත් එක්කයි මේක හොඳට තේරෙනවා පිනින්මයි මේකට උදව් කරන්න කියලා ඉතින් මගෙන් සමහර වුණ පින කියන්නේ කුසලයේ කියන්නේ දෙකක්ද එකක්ද මම දැන් ඒවා මොකුත් විස්තර කරන්න යන්නේ මම කියන්නේ හැමදේම පිනට දාලා ගෙනියන්න කියලා මේක. ඒ නැත්තම් රණ්ඩු අල්ලලා ඉන්නවා. පින කියන්නේ මේක මේක කුසලයි. ආ ඔහි කියන්නේ දන්නේ කොහොමද? ඕක අරක කියනවා. අන්තිමට දෙගොල්ලන්ටම පිනුත් නෑ කුසලුත් නෑ. ඉතින් මේ නිසා එහෙම කරනවට වඩා නරකද ඇත්තටම නිහතමානීව අපි මේකේ අවබෝධ කරන්න පුළුවන් ප්‍රමාණයට අපි අහිංසක අහිංසක විදිහටම මම කියන්නේ. අහිංසක සරල සිම්පල්. අහිංසක විදිහට අපිට පුළුවන් නම් මේකේ යම් කිසි දෙයක් ගුණයක් පුරුදු කරගන්න ධර්මය අවබෝධ පිණිස හරි උපකාරී වෙනවා පටිච්චසමුප්පාදේ. දවසක් බුදුරජාණන් වහන්සේ තනියම පටිච්චසමුප්පාදය තනියම කීකී ඉන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ආදි වශයෙන් කී කී ඉන්නවා. අවිද්‍යාව මිතරි නැතුව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා කියලා මෙහෙම කී කියනකොට භික්ෂුන් වහන්සේ නම හොරින් අහගෙන හිටියා. ඉතින් දැක්ක බුදුරජාන් වහන්සේ හොරින් අහගෙන ඉන්නවා. මෙහෙන් මෙහෙන් කිව්වා. ඇහුණාද කියලා ඇහුවා. ඇහුණා කිව්වා. හොඳට පාඩම් කරගන්න කිව්වා මේක. ওই විදිහට තමයි කිව්වා මේ දුක හැදෙන්නේ ওই විදිහට තමයි මේ දුක නැති වෙන්නේ. ඒ බුදුරජාන් වහන්සේ ශ්‍රාවකයන් කෙරෙහි මහා කරුණාවෙන් ඒ කියපු දේ අපි ශ්‍රාවකයෝනේ. ගෞතම බුදුරජාන් වහන්සේ සරණ ගිපයි නේද අපි? එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අපි පටිච්චසමුපාදේ හොඳට ඉගෙන ගන්න ඕනේ. පටිච්චසමුපාදේ ඉගෙනගෙන පටිච්චසමුපාදින් මේ දුක හටගන්න ආකාරය ගැන හොඳට නෝණින් විමසන්න ඕනි. පටිසෝම්පාදේ නිරුද්ධ වෙලා යන ආකාරය ගැන හොඳට නෝණින් විමසන්න ඕනි. මේ විදිහට ඔබ කාලයක් තිස්සේ කරගෙන ගියොත් චේතනාවෙන් නේද ඔක්කොම හැදෙන්නේ. ඒතර ඔබට යම්කිසි විපාකයක් පිණිස මේක හැදෙයි. ඔබට සමහර මේ ජීවිතය ඔබ පුරුදු කරනවා නම් යම්කිසි සිහියක්, යම්කිසි නුවණක්, යම්කිසි වීරියක් ඒක ඔබට මාර්ගඵල ලබා දෙන්න පුළුවන් විදියට ඊළඟ ජීවිතේ හැදෙයි. හැබැයි මේ ජීවිතේ ඒක ඔබ පටන් ගත්තොත් විතරයි. ඔබ ඒක පටන් ගන්න නැතුව අපිට වේලාව නැහනේ. එහෙම කියන අය ඉන්නවනේ. කාලිනේවනේ කියනවා. ඇහුවහම. ඒක දවසක් මට කියනවා ඒක නෝන කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ මේකට කාලේකෝ වංකෝ හරි. දැන් ඔයාට මම ෆ්‍රී ටිකට් ටිකක් දෙනවා සිංගප්පූරු යන සුමානෙකට. ඔක්කොම එක්ස්පෙන්සස් දෙනවා. කාලිකෝ කියලා මගෙන් අහයිද? ආල්කෝ කියලා හයිද? පොලිමේ ෆ්‍රී ටිකට් ගන්න. අපි දෙන්නම් අපිට කිය අපි ළමයි ආ ළමයි සතියකට මම යවන්නම් කියලා වෙන තැනකට. එතකොට ජොබ් ආ මම නිවාඩු දාගන්නම් කිය කොහොම හරි. ඒක තමයි කාලේ එහෙනම් කාලේ තියෙන කුමක් මතද? ඕනකම මත. කාලේ තියෙන්නේ උවමනාව මත. අවශ්‍යතාවය මත. ආශාව මත. කාලේ තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඒක. කාලේ තියෙන කුමක් මතද? අවශ්‍යතාවයේ මත යම් කිසි දෙයකට යම් කිසි තැනකට අවශ්‍ය නම් එයා කොහොම හරි ඒකට කාලය ගන්නවා. කාලේ ගන්නවා. ඉතින් ඒ නිසා එතකොටයි අර නෝනට තීරුනේ. ඇත්ත නේන විකාල් නෑ නෑ කියන අපි මහබුරු කතාවක් නේ කියලා. ඇයි දැන් සිංගප්පූරයන් ලෑස්ති වෙන්න කිව්වම එකපාරට කිව්වා ස්වාමීන් වහන්සේ කොහොමද කියලා අපිට මට කාලය උදාගන්නේ මහලුකු කාලේ මං එතකොට එච්චර අමාරු දැන් මේ කාලේ එච්චර මේ මේ වැඩ මං කොහොතින් මං ගන්න ගන්න තිබුණා දැන් එහෙනම් මං ඔයාලට දෙනවා ටිකට් එකක් සිංගප්පූරු යන්න කාලේ ready all is possible එතකොට බලන්න ඒ අපි හරියටම දැනගන්න ඕනේ කාලය ගැන බුදුරජාණන් වහන්සේ පුදුම දේශනාවක් කළා. ඒකත් මේ සංයුතනිකායමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මේ මහණෙනි මිනිස්සු හතර දිනක් එක තැන ඉන්නවා මේ හතර පැත්තට ඩිරෙක්ෂන් හතරටම ඉන්නවා මිනිස්සු හතර දිනක් ඉඳලා යොදුනක් යොදුනක් කියන්නේ මම හිතන්නේ 60ක්ම 16ක් ඇතැම් 16ක් දුරට ඊතලයක් විදිනවා. එතකොට එක මිනිහෙකුට කියනවා එක මිනිහෙකුට කියනවා ඔබ එහෙනම් නෑ කාටද පුළුවන් මේ ඊතල හතර විදිද්දි පොළොවට වැටෙන්න කලින් අහුලන් ඉන්න දුවලා ගිහිල්ලා රවුමේ ගිහිල්ලා. ඒතර එක්කෙනෙක් ඉදිරිපත් වෙනවා මට පුළුවන් කියලා. ඒතර බුදුරජාන් වහන්සේ අහනවා භික්ෂූන්ගෙන් ඒ මහණෙනි මේ එතකොට අර මිනිහා බොහොම වේගෙන් දුවන්න පුළුවන්. වේගෙන් දුවන්න පුළුවන් එක්කනේ නෙමෙයිද කියලා අහනවා. වේගෙන් දුවන්න පුළුවන් කරනවාද? වර්තමානයේ ස්ප්‍රින්ටර්ස් වලට බෑ එච්චර දුවන්න. වේගෙන් දුවන්න පුළුවන් කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඊට වඩා වේගෙන් කියන මේ හිරුසඳුගේ ගමන ඊට වඩා වේගයි කියනවා. ඊටත් වඩා වේගයි කියනවා මේ හිරුසඳුට අධිග්‍රහිත දෙවිවරු යන ගමන. දැන් අපි දැන් නෑනේ මේවට අධිග්‍රිත දෙවිවරු ඉන්නවා කියලා නේ. ඒ දෙවිවරු යන වේගය ඊට වඩා වේගයි කියනවා. ඊටත් වඩා වේගයි කියනවා. ඉපදිච්ච මිනිස්යාගේ ආයුෂ අවසන් වීම. ඉපදිච්ච කෙනාගේ මැරෙන්න යන වේගය ඊට වඩා වේගයි කියනවා. අපි දිනපතා ලං වෙන්නේ මොකේද? ජීවිතයේ අවසන් කරන්නයි. ඒ නිසා කාලය පිළිබඳ නෙමෙයි අපි හිතන්න ඕනේ අවශ්‍යතාවය. එතකොට මේ අපි අවශ්‍යතාවය ඇති කරගන්න ඕනේ ඉක්මනට ඉක්මනට බුදුරජාන් වහන්සේගේ බුද්ධ දේශනා කියවීමට. දැන් මේ මහමිනා වෙබ්සයිට් එක මම අනුකම්පාව පිණිස මම මේක දැම්මේ. හදලා. අපි ඔක්කොම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න දෙනවා, ඉගෙන ගන්න දෙනවා, පහසුකම් සපයනවා. මේ ඔක්කොම කරන්නේ මොකද මේ ලැබිච්ච වෙලාවේ බුද්ධිමත් කෙනා. ඉතින් අපි දන්නේ බුද්ධිමත් කෙනා කොතනද කොහෙද ඉන්නේ කියලා. කොහේ හරි ඉන්නවනම් බුද්ධිමත් කෙනෙක් ඒ බුද්ධිමත් කෙනා තමන්ගේ කාලේ යම්කිසි ප්‍රමාණයකට හරි කැප කරයි. හැබැයි ස්ථිරවම ඒ අවංක බව, ඒ මහන්සිය, ඒ කැපවීම ධර්මයේ තේරුම් ගන්න තමන් දරන උත්සාහය ස්ථිරම එක එයාට උදව් වෙයි. සමහර විට දැන් අපි මෙච්චර දුර ඉඳලා මෙහෙ එනවා. සමහරට මෙහි කෙනෙකුට මෙච්චර වටිනාකමක් නොවෙන්නත් පුළුවන් නේ. අපි දන්නේ නැහැ කියන්නේ. මෙහි කොච්චරද තියාපු නැති අය. නමුත් දැන් ප්‍රංශේ ඉඳලා ආවිලා ඉන්නවා. ඉතාලියේ ඉඳලා ආවිලා ඉන්නවා. බණ අහන. මොකද මේ? ඒ සමහර අයට ධර්මයේ කරේ ඕනකමක් ඇති වෙනවා. ඒ ඕනකම තියෙන එක්කෙනා කොහේ තිබුණත් හොයාගෙන යනවා මට මේක කොහොම හරි අල්ල ගන්න ඕනේ කියලා. හැබැයි කොච්චර හොයාගෙන හොයාගෙන ගියත් අන්තිමට මේක තියෙන්නේ කොහේද? තමා තුල. අන්තිමට හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා කියමු. ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට නවතින්න ඕන කොතනද? Taman ළඟ. ඒ මෙතන තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ දේශනා හොඳට ඉගෙන ගන්න, තේරුම් ගන්න, පටිච්ච සමුප්පාදේ හොඳට පාඩම් කරගන්න. ඒක පාඩම් කරගන්න පාලියනුත් පාඩම් කරගන්න ඔව් සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි ඔබට තේරෙන භාෂාවකින් පාඩම් කරගන්න. බුදුරජාන් වහන්සේ වදාළේ තේරෙන භාෂාව තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගන්න කියලායි. එතකොට ඒ විදිහට තේරුම් අරගෙන ඔබ වහන්සි ගන්න එහෙම කරලා ඔබ හැබැයි හොයන්නේ නැහැ දැන් මං දැන් මම සෑහෙන කාල පටිසම්පාදී නුවණින් විමසනවා මෙනෙහි කරනවා රිට්‍රීට්ස් වලට යනවා දැන් මම මොන ස්ටෙප් එකේ දන්නේ ස්ටෙප් හොයන්න යන්න එපා. අපේ මන් දන්නවා මේ මාන්නේ වැඩ කරන විදිය. ඒ හරි කලබලයි තමන්ගේ ස්ටෙප් එක හොයාගන්න. මගින් ඇහිලා කියන සෑහෙන කාලේ මං රිට්‍රීට්ස් වලට යනවා දැන් මම ඉගෙන ගන්නවා. දැන් මොකක්ද දන්නේ මගේ මේ දැන් මම මොකක්ද දන්නේ මම රීච් කරලා තියෙන්නේ. මං කෝ යා ඒව යන්න යන්න එපා ඔයා. ඔයා මේ ධර්මේ පුරුදු කරගෙන යන්න. මොකද්ද මේ හදිසි ස්ටෙප් අල්ලන්න? ඊට පස්සේ කියාගෙන යන්න පුළුවන් රටට මේ බලාපන් මම දැන් කවුද කියලා. කවදාවත් යන්න දෙපා ඒවට. Taman අමාරු වැටෙනවා. ස්ටෙප්ස් වලට යන්න දෙපා. කරන්න බුදුරජාන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්න මම වචනයක ඔබට මතක දැන්නේ. මේ මාර්ගය පුරුදු කරනකොට කවුරු මොනව වෙන්නද කියලා මම කිව්වේ. අහිංසක වෙන්න. හැබැයි අහිංසක වුණාම අමාරුයි. ලේසි නෑ. ලේසි නෑ. නිවට දැක්කහම එළුව ඇවිල්ලා රැවුල පැවුල මේක පීරපන් කියලා. ඒ වගේ අහිංසකයා දැක්කහම අමාරුයි වැඩි. අහිංසකයාට තඩි බානවා. හැබැයි ඒත් ඒ අහිංසකකම තමයි මේක දියුණු කරන්න උපකාරී වෙන්නේ. අහිංසකකම. බුද්ධ කාලේ හරි අහිංසකයි ඒ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ ජීවිත හිතා ගන්න බෑ මේ මල් වලට වඩා සියුමැලි ඒ අහිංසකකම. ඒ අහිංසකකමින් තමයි ධර්මය ඇල්ලුවේ. ගොරෝසු ස්ටබර්න් වෙලා ඒක බෑ එහෙම අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා ඔබට අහිංසක හිතක්, නිර්හංකාර හිතක්, සෞම්‍ය හිතක් දිනු කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ලෝකෙන් ඔබේ ප්‍රඥාව එළිය කරගෙන දියුණු කරගෙන ඔබට මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සා